පින්වත්නි, විදර්ශනා භාවනාවට යොමු වීමේදී පළමුවෙන් තේරුම් ගන්නට ඕන අපේ ජීවිත පැවැත්ම නාම රූප දෙකෙන් හැදී තිබෙනවා කියන කාරණය. ඒ කියන්නේ දැන් අපි මේ පංචස්කන්ධය ගැන නැත්නම් පංච උපාදානස්කන්ධය ගැන සලකනකොට එක කොටසක් තියෙනවා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයනි. ඒ වගේම තවත් අංශයක් තියෙනවා වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන්ගෙන් හැදී තිබෙන නාම කාය. එතකොට මේ නාම කායේත් රූප කායේත් එකතු වීමෙන් තමයි මේ සත්‍යයගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. අට කතාවල ඒ පිළිබඳ උපමාවක් පැහැදිලි කරනවා කොරාගේ සහ අන්ධයාගේ උපමාව. ඒ කියන්නේ අන්ධයෙක් ඉන්නවා. ඒ අන්ධයාට ඇස් පේන්නේ නැහැ. මේකනේ අන්ධයි කියන්නේ. ඒකෙන් දා යායුතු දිශාව තීරණය කරගන්න සොයාගන්න බෑ. කොරෙක් ඉන්නවා. ඒ කොරාට ඇස් පේනවා. ඒ උනාට කොරාට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යන්න පුළුවන් කෙනාට යායුතු දිශාව පේන්නේ තීරණය කරගන්න බෑ. පේන කෙනාට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔන්න ওই විදිහයි කියලා මේ නාම රූප දෙක. දැන් බලන්න රූපකය තියෙනවා. චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් නැත්තම් මේ රූපකයට ඉබේම කිසි වැඩක් කරන්න පුළුවන්ද? බෑනේ. කිසිම කාය කර්මයක්, වාක් කර්මයක් සිද්ධ කරන්න රූපකයට පුළුවන් කමක් නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ නාමස්කන්ධයන්ගේ ආධාරයක් උපකාරයක් නැත්තම් රූප කයක් නැතුව වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධ හතරට පමණක් යෑමීම ආදී ඉරියව් පැවැත්වීම අවශේෂ ක්‍රියාකාරීත්වයන් සිද්ධ කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට නාම රූප දෙකේ එකතුවෙන් තමයි මේ සත්‍යයගේ පැවැත්ම පැනවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ අර අන්ධයයි කොරයි කතා වෙලා ඒ දෙන්න සමගි වෙලා අන්ධයා කරලා තියෙන වැඩේ කොරාව කරපිට නගා ගත්තා. දැන් කොරා අන්ධයාට යා යුතු පාර කියනවා. වමට හැරෙන්න, දකුණට හැරෙන්න, ඉස්සරහට යන්න, උතන ගලක් තියෙනවා. ඔතනින් මෙන්න මේ විදිහට උඩහට නගින්න ආදි වශයෙන් කියලා අර අන්ධයාගේ පිට උඩ නැගගෙන ඉන්න හොරා අන්ධයාට පාර කියනවා. පාර කියනකොට ඒ කියන පාර අන්ධයා ගමන් කරනවා. එතකොට දෙන්නම එකතු වෙලා කතා වෙලා ඕන තැනට ගමන් කරනවා. දෙන්නගේම යෑම සිද්ධ වෙනවා අන්‍යෝන්‍ය උපකාරයෙන්. අන්න ඒ වගේ තමයි අපේ මේ ජීවිත පැවැත්මත්. රූප කයේත් නාම කයේත් එකතු වීමෙන් සම්බන්ධ වීමෙන් තමයි අපි මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ පින්නතුන් ධර්ම ශ්‍රවණයේ සඳහා මේ ස්ථානෙට පැමිණියානේ. දැන් රූප කයට ඕනෑවට ආවත් නෙමෙයි. නේද? දැන් Taman දන්නවා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඊට નિયમિત වේලාව. එතකොට ඒ පූර්ව සංඥාවන් අනුව චේතනාවක් පහළ වුණා. දැන් මේ වෙලාවට සූදානම් වෙන්න ඕන මේ වෙලාවට පිටත් වෙන්න ඕන ආදි වශයෙන් කියලා අන්න ඒ චිත්තජයසික ධර්මයන්ගේ පහළවීම අනුව රූපකය මෙහෙය වුණා. ඒ අනුව තමයි දැන් මේ ස්ථානයට පැමිණියේ. රූපකය නොතිබුණා නම් නාම ධර්මයන්ට පමණක් පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තමන්ට මේ ස්ථානෙට පැමිණෙන්න ඕන විදිහට අදහස් පහළ නොවුනා නම් චේතනා, අවශේෂ, චෛතසික ධර්ම ඊට උමනාශීත් එකක්වත් පහළුනේ නැත්තම් රූපකය මෙතෙන්ට පැමිණෙනවද? ඒ පැමිණෙන්නේත් නැහැ. ඔන්න ඔය විදිහ තමයි අපේ මේ සෑම ක්‍රියාකාරීත්වයක්ම මේ නාම රූප දෙකේ එකතුවක්. හරියට අර කොරාගේ අන්ධයාගේ අන්න එකතුව වගේ එකතු වෙලා වැඩ කරනවා වගේ තමයි අපි මේ සියලුම ක්‍රියාවන් රූපකයිහිත් නාමකයිහිත් ඒක රාශී වීමෙන් හේතුඵල වශයෙන් දිගින් දිගටම සංසාරේ සැරිසරාගෙන යනවා අර නාම රූප සංතතිය. අන්නේ විදිහටයි තේරුම් ගත යුත්තේ. ඊළඟට මේ නාම රූප දෙක කොහොමද දැන් මේ මනුෂ්‍ය ලෝකේ හටගත්තේ? මෙතනින් පස්සේ මොකද වෙන්නේ? ඒ කියන කාරණයත් ධර්මයට අනුව මනාව තේරුම් අරගෙන තමයි විදර්ශනා භාවනාව වැඩි යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් නොයෙක් දෘෂ්ටීන්ට පත්වීම සිද්ධ වෙනවා. ධර්මයෙන් බැහැරව ජීවිතයේ දිහා නොයෙක් විදිහට අර්ථ විග්‍රහ කරන ශාස්ත්‍රවරු දාර්ශනිකයෝ හැම වෙලෙම අන්ත දෙකකට වැටෙනවා. මොකද්ද යන්ත දෙක? ඇත කියන අන්තය සහ නැත කියන අන්තය. මොකද්ද ඇත කියන අන්තය? සමහර කෙනෙක් හිතා ගන්නවා සදාතනික පැවැත්මක් තියෙනවා. නැත්නම් ස්ථිර ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි සැරිසරාගෙන යන්නේ භවයෙන් භවයට ගමන් කරන්නේ කියලා ඔන්න ওই විදිහට එකාන්තයක් ගන්නවා. බොහෝ වෙලාවට විඥානවාදී මේ විදිහේ අර්ථ දැක්වීම කරනවා. ඒ කියන්නේ භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. එහෙමත් නැත්නම් මෞම්කාර බ්‍රහ්මයා විසින් මවපු ආත්මයක් තියෙනවා. ඉතින් ඒ ආත්මයේ දැනීම් සහිත එකක්. දැනීම් සහිත ආත්මය නසන්න බෑ, නැති කරන්න බෑ. ඒ දැනීම් සහිත ආත්මය තමයි නැවත මහා බ්‍රහ්මයා කරාම යන්නේ ආදි වශයෙන් කියලා ඔන්නෝම ඇත කියන අන්තයට වැටෙන විදිහේ අදහස් දරන බොහෝ දෙනෙක් ඉන්නවා. ළඟට බොහෝසෙයින් භෞතිකවාදීන් ගත්තාම එය කල්පනා කරන්නේ මව්පියන්ගේ එක්වීම නිසා මේ රූපකය හැදුනා. ඉන්නකම් ආහාර පාන ආදී ලැබීම නිසා පෝෂණය ලැබමින් මේ කය පවතිනවා. ඊළඟට මේ කය තවදුරටත් පවතින්න බැරි වෙච්ච තැනදී මරණයටපත් වෙනවා. ඊට පස්සේ මේ කය පොළොවට පස් වෙලා යනවා. එතනින් මේ සත්‍යයගේ පැවැත්ම අවසන් වෙනවා කියලා තවත් සමහර කෙනෙක් හිතා ගන්නවා. අන්න ඒක නැtei කියන අන්තේ. නැtei කියලා කියන්නේ එක්ක මේ ජීවිතයෙන් පස්සේ නැත්නම් දෙවෙනි ජීවිතයෙන් පස්සේ මේ සත්‍යාගයේ පැවැත්ම නැති වෙලා යන උච්ඡේදයටපත් වෙනවා කියලා එහෙම හිතා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ හැර ලෝකයේ පහළ වෙච්ච අවශේෂ ශාස්ත්‍රූවරු බොහෝ දෙනෙක්ම ඔන්න ඔය කියන අන්ත දෙකට අනුව තමයි ජීවිතය ගැන කරුණු කාරණා විග්‍රහ කරන්නේ. මොකක්ද අන්ත දෙක? සදාතනික පැවැත්මක් ස්ථිර පැවැත්මක් තියනවා කියන ඇත කියන අන්තය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සාස්වත දෘෂ්ටියයි. සදාතනික පැවැත්මක් තියනවා කියන වැරදි අදහස. තවත් සමහර කෙනෙක් අදහස් කරනවා මරණින් පස්සේ මේ සත්‍යය සිඳී විඳී වෙනසී යනවා මේ ජීවිතේ මරණින් පස්සේ වෙන්න පුළුවන් අනතුරු ජීවිතේ වෙන්න පුළුවන් කොහොම හරි මේ සත්‍යය සිඳී විඳී වෙනසී යන උච්ඡේදයටපත් වෙනවා කියලා නැත කියන අන්තයට වැටෙනවා. ඒක උච්ඡේද දෘෂ්ටියයි. ඉතින් ඔන්න ඔය දෘෂ්ටි දෙකටමපත් නොවේ තමයි යෝගාවචරයා තමන්ගේ ජීවිතය ගැන යථා ස්වභාවය තේරුම් ගත යුතු වෙන්නේ. මේ ජීවිත පැවැත්ම පංච පාදානස්කන්ධය නාම රූප දෙකේ එකතුවක් හරියට අර කොරාගේ අන්ධයාගේ පැවැත්ම වගේ. ඉතින් දැන් මේ නාම රූප දෙක කොහොමද මෙතෙන්ට පැමිණියේ කියන එක තේරුම් ගන්න ඕනේ. නාම රූප දෙක කොහොමද මෙතනට පැමිණියේ කියන එක තේරුම් ගැනීම සඳහා අපට උපකාරී වෙන්නේ කුමක්ද? අන්න පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ පටිච්ච කියන්නේ මේ හේතුව නිසා. සමුප්පාද කියන්නේ මේ ඵලය හට ගන්නවා. එතකොට දැන් මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ දැන් මේ pāli වචනේ නොතේරෙන වගේ විදිහක් තිබුණට ආය නොතේරෙන දෙයක් නෙමෙයි. මොකද්ද පටිච්ච සමුප්පාදේ කියන්නේ? මේ හේතුව නිසා මේ ඵලය හට ගන්නවා. ඒකයි මේ පටිච්ච සමුප්පාදයෙන් කියවෙන්නේ. මොනම් මේ නාම රූප දෙක කොහොමද හටගත්තේ? මොන හේතුවක් නිසාද හටගත්තේ? නැවත නැවතත් ඉදිරියට හට ගන්නවා නම් මොන හේතුවක් නිසාද මේ පැවැත්ම දිගින් දිගට හේතුඵල වශයෙන් සකස් වෙන්නේ. අන්න ඒක තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් ඉගැන්වෙන්නේ. ඉතින් මේක ඊටාම निराවුල්ව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඊටාම निराවුල්ව තේරුම් ගත්ත තරමට තමයි අපිට මේ සංසාරික පැවැත්ම ගැන අවුලක් නැතුව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ සංසාරික පැවැත්ම ගැන අවුලක් නැතුව නිවැරදිව තේරුම් ගත්තොත් තමයි තමන් වඩන අර විදර්ශනා භාවනාව පිළිසිදුව සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. මොකද ඒකට හේතුව මේ දෘෂ්ටීන් දෙක හැම වෙලෙම ආත්ම දෘෂ්ටිය මතයි පදනම් වෙලා තියෙන. දෘෂ්ටීන් දෙක කියලා කිව්වේ සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් ඒ දෙකම ආත්ම දෘෂ්ටිය මතයි පදනම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොමේ රූපය හරි නාමස්කන්ධ වලින් එකක් හරි මේ තුල තමායයි කියලා වෙන් කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. නැත්නම් තමාගේ වශඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා වරදවා හිතනවා. ඒකයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. අනේ ආත්ම දෘෂ්ටියම තමයි මේ සංසාරේ සැරිසරාගෙන යන්න ප්‍රධාන වශයෙන්ම මූලයක් හේතුවක් වෙන්නේ සක්කාය දිට්ඨිය. ඉතින් අර දෘෂ්ටියින්ට වැටුනොත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න ලැබෙන්නේ නමුත් නිවැරදිව පටිච්ච සමුප්පාදයට අනුව තමන්ගේ මේ පංච උපාදානස්කන්ධයේ සකස් වීම ගැන තීරුම් ගත්තොත් අර සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම දෘෂ්ටිය දුරු කරගෙන දුරු කරන ආකාරයට යෝනිසෝ මානසිකාරයේ පවත්වමින් අනු විදර්ශනා වඩාගෙන විදර්ශනා ඥාන සම්පූර්ණ කරගෙන මාර්ගඵල ඥානත් අවබෝධ කරගන්නට පුළුවනි. අන්න ඒ විදිහට පිළිවෙලෙන් විදර්ශනා ඥාන දිනු කර ගැනීම සඳහා ඒ වගේම වැරදි දෘෂ්ටි දුරු කර ගැනීම සඳහා උපකාරී වෙන විදිහට භාගිතුන් වහන්සේ වදාළ උතුම් දේශනා සූත්‍ර දේශනාවක් තමයි අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ මහා යමක වග්ගයට අයත් මහා තණ්හා සංකේ සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩින් අවස්ථාවකදී තමයි මේ සූත්‍ර දේශනාව වදාරන්නට යෙදුනේ. ඒ කාලේ ශාතී කියලා භික්ෂුවක් හිටියා. මේ ශාතී කියන භික්ෂුවට මේ විදිහේ පාපී දෘෂ්ටියක් ඇති වුණා. ලාමක දෘෂ්ටියක් ඇති වුණා. මොකද්ද දෘෂ්ටිය? පාලියෙන් සඳහන් වෙන්නේ තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා තදේවිදං විඥානං සන්ධාරති සංසරති අනඤ්ඤා මේ සාති භික්ෂුව කියන්න පටන් ගත්තා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළ ධර්මයක් ගැන මම දන්නවා මොකන්ද මේ විඥාණයම තමයි සංසාරේ සැරිසරාගෙන යන්නේ කියලා පැහැදිලිද කතාව මේ විඥාණය තමයි සංසාරේ සැරිසරාගෙන යන්නේ කියලා කවුද කියන්නේ සාතියා දන්නවයි කියනවා එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විත්තිය. මේක හරිද වැරදිද? වැරදි. මොකද වැරදි? ආන්න ඒක සාසත දෘෂ්ටියට වැටෙන කතාවක් නේ. මේ එකම විඥානයක් භවෙහි සැරිසරාගෙන යන බවක් භාගිතුන් වහන්සේ දේශනා කළා නැහැ. අවශේෂ භික්ෂුන් වහන්සේලාට මේ සාති භික්ෂුව තුල මේ විදිහේ ලාමක දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන කතාව ආරංචි වුණා. මේ කියනකොට කියනකොට අනික විසුණු වහන්සේලාට ආරංචි වෙනවානේ. තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කරපු විත්තිය මම දන්නවා. මේ විඥානයේ තමයි සංසාරෙහි සැරිසරාගෙන යන්නේ වෙන එකක් නොවේ කියලා ඔන්න ඔය විදිහට මේ සාති භික්ෂුව කියන විත්‍ය අවශේෂ භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබුණා. ඊට පස්සේ අවශේෂ භික්ෂූන් සාති කියන භික්ෂුව වෙත පැමිණියා. පැමිණිලා සාති භික්ෂුවගෙන් ඇහුවා වහන්සේට මෙන්න මේ විදිහේ වැරදි දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නේ ඇත්තද? භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මයක් ඔබ මෙන්න මේ ආකාරයෙන් දන්නවය මේ විඥාණයමයි සංසාරයේ සැරිසරාගෙන යන්නේ වෙන එකක් නොවේ කියලා ඔබ මේ විදිහේ අදහසක් දරන බව ඇත්තක්ද කියලා ප්‍රශ්න කළා. මේ ගමන සාහතී භික්ෂුව පිළිගත්තා. මම එන්නේ හිම දෙයක් පවසා සිටිනවා. තථාගතයන් වහන්සේ මෙහිම වදාළ ධර්මයක් ගැන මම දන්නවා. මේ විඥාණයම තමයි සංසාරේ සැරිසරාගෙන යන්නේ කියලා. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා අවශේෂ භික්ෂුන් වහන්සේලා සාතී භික්ෂුවට නොඑක් විදිහට කරුණු කිව්වා ඔහොම කියන්න එපා. ඔය අදහස වැරදි අදහසක්. භාග්‍යතුන් වහන්සේ නොකියපු දෙයක් භාග්‍යතුන් වහන්සේ වදාළයි කියලා කියන්න එපා. ඒක භාග්‍යතුන් වහන්සේට කරන අගෞරවයක්. භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විඥානයත් පටිච්ච සමුප්පන්නේ කියන්නේ හේතුන් නිසා හටගත් ධර්මතාවයක් බව වදාරලා තියෙනවා. ඒක නිසා මේ එකම විඥානයක් සංසාරයේ සැරිසරාගෙන යනවා කියන ඔය කතාව කියන්න දෙපා කියලා නොඑක් විදිහට කරුණ දැක්වුවා. නොඑක් විදිහට කරුණ දැක්වුවත් අර සාති වික්ෂුව තමන් ආත්ම දෘෂ්ටියේ පිහිටලා වරදවාගෙන හිටපු මේ සාස්වත අදහස අත්හරින්න අසමර්ථ වුණා. ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රවෘතිය ගැන සඳහන් කළා මේ විදිහයි මේ ආති භික්ෂුව වැරදි අදහසක් දරාගෙන සිටිනවා ඉතින් ඒ අදහස දුරු කරන්නේ කියලා නොඑක් විදිහට කාරණු දැක්ුවත් සාති භික්ෂුව ඒ වැරදි අදහස අතහරින්නේ නැහැ කියලා. ඒ ගමන භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කිව්වා වදාලා ඒහි ත්වං භික්ඛු මම වචනේන සාතින් භික්ඛුන් කේවට පුත්තං ආමන්තේසි භික්ෂුව එන්න ඔබ ගිහිල්ලා සාති භික්ෂුවට මෙන්න මේ කාරණේ දැනුම් දෙන්න සත්තාතං ආවසෝ සාති ආමන්තේති සාති සාස්ෘන් වහන්සේ ඔබ කැඳවනවා කියලා මේ බව දැනුම් දෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා ඊට පස්සේ අර දූත භික්ෂුවත් භාග්‍යතුන් වහන්සේගේ වචනෙන් ගිහිල්ලා සාති භික්ෂුවට මතක් කළා සාති ශාස්ත්‍රෝන් වහන්සේ ඔබ වහන්සේට කැඳවීමක් කරනවායි කියලා. ඒ අනුව සාතී භික්ෂුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. පැමිණිච්ච වෙලාව ඉතින් ගෞරව දක්වලා පැත්තකින් අසුන් ගත්තයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ සාතී භික්ෂුවකින් ප්‍රශ්න කළා සාතී ඔබ තුළ මේ විදිහේ ලාමක දෘෂ්ටියක් වැරදි දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නේ ඇත්තද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනා කරපු ධර්මයක් ගැන ඔබ දන්නවායි කියන්නේ ඇත්තද මොකද්ද මේ විඥාණයමයි සසර සැරිසරාගෙන යන්නේ අනිකක් නොවේයි කියලා ඔබ විසින් මෙහෙම අදහසක් දරන බව සත්‍යක්ද කියලා ප්‍රශ්න කළා. මේ සාතී භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ මේ වැරදි අදහස කියා සිටියා. ඒවං ඒවං භ්‍යාකෝ අහම් බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි. යථා තදේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤා එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් මේ ආකාරයට වදාරපු ධර්මයක් ගැන මම දන්නවා මේ විඥාණයමයි සසර සැරිසරාගෙන යන්නේ වෙන එකක් නොවේ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සාතේ භික්ෂුවගෙන් ප්‍රශ්න කළා කතමන්තං සාති විඥානං ඔබ වහන්සේ ඔය අදහස් කරන විඥානේ මොකක්ද සාතිය කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා. දැන් මේ සාතේ භික්ෂුව කියනවා යවායන් භන්තේ වදෝ වදෙය්‍ය తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදේති. දැන් එතකොට සාති භික්ෂුව කියනවා ස්වාමීනි මේ වචන කියන්නේ කතා කරන්නේ ඒ කර්මයන්ගේ විපාක විඳින්නේ. අන්න ඒක තමයි මේ විඥානය කියලා. අන්න බලන්නේ සාති හිතාගෙන හිටපු හැටි. දැන් සාති විඥානය කියලා හිතාගෙන හිටිය අර පුද්ගලාරෝපණයකින්නේ. මේ වචන කතා කරන්නේ මේ ක්‍රියාව කරන්නේ මේ තැන්වල කර්ම විපාක විඳින්නේ ඒක තමයි මේ විඥානය කියලා. අන්නේ සාති අදහස් කරන් හිට බැහැටි. ඉතින් මේ සාති කල්පනා කළා සාති භික්ෂුව ඒ විඥානය තමයි දිගින් දිගට සැරිසරාගෙන යන්නේ කියලා. එතකොට අර පැහැදිලිව පේනවා හේතුඵල වශයෙන් කරන කතාවක් නෙමෙයි ඒක. විඥානයේ කියලා හිතින් හදා වෙන් කරගත්තු යම්සි තනි ඒකකයක් තනි පුද්ගලයෙක් හැටියට තමයි විඥානය ගැන මේ සාති කතා කරන්නේ කියලා. ඉතින් දැන් ධර්මයේ තුලින් නොදගින බොහෝ දෙනෙක් විඥානය ගැන සිත ගැන හිතන්නේ ඒ විදිහටනේ. මේ සිතන පුද්ගලයා මේ සිතන තැනැත්තා නැත්තම් මේ සිතන මම මේ සිත තමයි ඊළඟට භවයෙන් භවයට සැරිසරාගෙන යන්නේ ආදි වශයෙන් කියලා උන්වම වරදවා හිතනවා. භාග්‍යතුන් වහන්සේ සාති භික්ෂුවගේ ප්‍රකාශය අනුව ප්‍රශ්න කළා සාති තථාගතයන් වහන්සේ ওই විදිහේ ධර්මයක් කාටද දේශනා කරලා තියෙන්නේ. දැන් ওই විදිහට අර භවයෙන් භවයට යන විදිහේ එකම විදිහට ක්‍රියාවන් සිද්ධ කරමින් ඒකේ විපාක විඳිමින් ඒ කියන්නේ අර කරන්නෙත් එක්කෙනෙක්ව විඳින්නෙත් එක්කෙනෙක්ව එකම සිතකින් සියල්ල කරමින් විපාක විඳිමින් යනවාය කියන ඔහොම කතාවක් භාග්‍යවතුන් වහන්සේ කාටද දේශනා කරලා තියෙන්නේ කියලා සාතිගෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළා. දැන් පැහැදිලිද කාරණේ? දැන් බලන්න අපි මේ කතා කරනකොට වචනයක් කතා කරන්න අපට සිත් රාශියක් හේතුඵල වශයෙන් ඇති වෙනවා. මේ එකම සිතකින් කතා කරනවා නොවේ. එකම සිතකින් විපාක විඳිනවා නොවේ. විපාක විඳිනකොටත් ඒ ద్వාරයන් අනුව වෙන වෙනම සිත් පහළ වෙන විදිය මේ පින්නතු ධර්මයට අනුව හල දාන්නවානේ. එතකොට දැන් මේ හේතුඵල වශයෙන් ඇතිවෙන චිත්ත පරම්පරාවක් අනුව තමයි ඒ මොහොතේ හටගන්නා සිත් අනුව ක්‍රියාකාරකම් කෙරෙන්නේ ඊළඟට විපාක අත්විඳීම සිද්ධ වෙන්නේ එහෙම නැතුව එකම පුද්ගලයෙක් එකම සිතක් කර්ම රැස් කරනවාත් ඒ සිතින්ම විපාක විඳිනවාත් නෙමෙයි කර්ම රැස් වෙන සිත් වෙනම තියෙනවා විපාක විඳින සිත් වෙනම තියෙනවා මේක සම්බන්ධයේ තියෙන්නේ වෙන් වෙන්ව ධාරයන් අනුව සිත් හටගත්තත් ඒ ඔක්කොම හේතුඵල වශයෙන් සිත් වැලක් සිත් පරම්පරාවක්. අන්න එකම සිත් පරම්පරාවට අයිතිව ඒ ඒ මොහොතේ හේතුඵල අනුව වෙන් වෙන්ව සිත් හට ගැනීමත් බිඳියෑම සිද්ධ වෙනවා. ඉතින් අපිට විදර්ශනාවෙන් අන්න ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙම තේරුම් නොගත්තොත් වරදවා කෙනෙක් ගන්න පුළුවන් මේ එකම සිතින් තමයි කතාබස් කරන්නේ ක්‍රියා කරන්නේ ඒ සිතින්ම තමයි ඊළඟට විපාක විඳින්නේ අන්න අර විඥානේ ආත්මේ වශයෙන් වර්ධවා ගන්නවා. මේ සාති භික්ෂුවටත් තිබුණේ විඥානේ ආත්මේ වශයෙන් වර්ධවාගත්තු වැරදි අදහසක්. ඉතින් දැන් ඒකයි ඒ සාති තමන්ගේ අදහස පවසා සිටියේ මේ වචන කතා කරන්නේ මේ කර්ම රැස් කරන් විපාක විඳින්නේ ඒක තමයි විඥානීය කියලා කිව්වේ තමන්ගේ අර වැරදි ආත්ම දෘෂ්ටිය ගැනයි. ඉතින් භාගතුන් වහන්සේ නැවත ප්‍රශ්න කළා හිස් පුරුෂය තථාගතයන් වහන්සේ කාටද හොම ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විඥාණය හේතුඵල වශයෙන් හට ගන්නා එකක් හැටියට නෙවෙද වදාarලා තියෙන්නේ. හේතුන් නැත්තම් විඥාණය හට ගැනීමක් සිද්ධ නොවන බව නෙවෙද වදාarලා තියෙන්නේ කියලා මේක වැදගත් කාරණයක්. භාග්‍යතුන් වහන්සේ වදාන නනු මයා මෝග පුරිෂ අනේක පරයයන පටිච්ච සමුප්පන්නං විඥානං උත්තා. අඤ්ඤතර පත්‍යා නත්ති විඥානස්ස සම්භවෝ තථාගතයන් වහන්සේ සිත ගැන මොකද්ද වදාarලා තියෙන්නේ? නොඑක ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ සිත කියන්නේත් හේතුඵල වශයෙන් හටගන්න ධර්මතාවයක් කියලා. අඤ්ඤතර පත්‍ය අනත්ති විඥානස්ස සම්භව මේ සිතක් හටගන්න උමනා කරන හේතු නැත්නම් සිතත් හටගන්නේ එතකොට ඒකෙන් පේනවා මේ සිත කියන්නේ තමාගේ කියලා වෙන්ව ගන්න පුළුවන් ආත්මීය දෙයක් නෙවෙයි හේතුඵල සකස් වෙන නිසා සිත හටගන්නවා හේතු නැත්තම් සිතුත් නැහැ මෙන්න මෙහිම තථාගතයන් වහන්සේ වදාල්ලා තියෙද්දි ඔබ ඔබ විසින්ම වරදවා ගත්තා වූ වැරදි අදහස නිසා තථාගතයන් වහන්සේටත් වරදවා කරුණු දක්වනවා ඔබේ ගුණත් නසා ගන්නවා බොහෝ පෞත් සිද්ධ කර ගන්නවා ඔබ ওই දෘෂ්ටිය දැඩිසේ අරගෙන ඉඳීම ඔබට බොහෝ කාලයක් අහිත විනිස දුක් විනිස හේතු වෙනවා හිස්පුරුෂය කියලා භාග්‍යතුන් වහන්සේ තදින් අවවාද කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? මේ කේවට්ට පුත්‍ර සාති භික්ෂුව මේ බුදුසසුනේහි මේ බුදුසසුනේහි උණුසුම ලැබපු කෙනෙක්ද? ඒ කියන්නේ මාර්ගඵල වශයෙන් බැලීම සඳහා උත්සාහවන්ත වෙමින් සමත විදර්ශනා ඥාන ඇති කරගත්තු කෙනෙක්ද කියලා තවත් විදිහකින් ප්‍රශ්න කළා. ඥාන අවශේෂ භික්ෂුන් වහන්සේලා දන්නවා මේ සාති භික්ෂුව මාර්ගඵල ලැබීම සඳහා විශේෂයෙන් සමති විදර්ශනා ඥාන දිනු කරපු කෙනෙක් නොවේ කියලා. මේ සමති විදර්ශනා ඥාන ඉහළට දිනු කරගත්තා නම් මේ අවුල ඇති වෙන්නේ නැහැ. දැන් සප්තවිසුද්ධියෙන් ගැන ගන්නකොට දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි දෙක මුලින්ම සම්පූර්ණ වෙන්න ඕන. පිරිසිදු ලෙස මේ විසුද්ධියෙන් ඇති කරගත් යෝගාචරයේකට තමයි ඊළඟ විදර්ශනා ඥාන પરම්පරාවක් නැති වෙන්නේ. දැන් මේ කාංකා විතරණ විසුද්ධියෙන් කෙරෙන්නේ හේතුඵල වශයෙන් මේ නාම රූප ධර්මයන් හට ගැනීම පිළිබඳව තියෙන සැකසංකා දුරු කර ගැනීම. ඉතින් අන්න ඒ මට්ටමටවත් විදර්ශනා ඥාන අවබෝධයේ දියුණු වෙලා තිබ්බනම් මේ විදිහේ අවුලක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළේ භාග්‍යතුන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුව මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ මේ කේවණ්ඩ බුද්ධ ශාතියේ භික්ෂුව මාර්ගඵල ලැබීම සඳහා මේ බුදු සසුනෙන් ලබාගත්තු යම්කිසි උණුසුමක් තියනවාද කියලා. මෙහෙම නැහැ ස්වාමීනි කියලා අවශේෂ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට ඒකෙන් පේනවා හැම වෙලෙම ධර්මයේ පිළිබඳ අවුල් අදහසක් ඇති කරගන්නේ නිවැරදි ලෙස සමති විදර්ශනා ඥාන නොලබාවු කෙනෙක්මයි කියන එක. ඉතින් එහෙම කිව්වහම සාතී භික්ෂුවගේ නොතේරුම්කම අනවබෝධය ගැන සාතී භික්ෂුවටම ලැජ්ජාවක් ඇති වුණා. ඒ කියන්නේ දැන් අවශේෂ භික්ෂුන් වහන්සේලාත් දන්නවා මේ සාතී භික්ෂුවගේ අදහස පිළිගatiya යුතු එකක් නෙමෙයි. සාතී භික්ෂුව ධර්ම අවබෝධයේ පිණිස මේ බුදු සසුනේ ලබාපු කිසි උණුසුමක් ඇත්තේ නැහැ කියලා. ඉතින් එතකොට සාති භික්ෂුවට හිසත් බිමට හරවාගෙන පිරිස මැද්දේ බොහොම ලැජ්ජාවෙන් හැකිලිලා වාඩි වෙලා ඉඳ සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී අවස්ථාවේදී තවදුරටත් වදාලා හිස් පුරුෂය ඔබම ඔබේ ලාමක දෘෂ්ටියෙන් දැන් මේ පිරිස අතර වඩාත් ප්‍රකට භාවයට නැත්නම් ඔබේ වරද ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි තථාගතයන් වහන්සේ අවශේෂ භික්ෂුන් වහන්සේලාගෙන් තවදුරටත් කරුණ විමසනවා කියලා භික්ෂුන් වහන්සේලාගෙන් සෙසු භික්ෂුන් වහන්සේලාගෙන් මේ විදිහට ප්‍රශ්න කරන්න තියදුනා. භාග්‍යතුන් වහන්සේ විමසා සිටියා මහණෙනි දැන් මේ සාති කේවට්ට පුත් වික්ෂුව තමනොත් වරදවා අරගෙන තථාගතයන් වහන්සේටත් වරදවා කරුණු දක්වන විදිහේ ඒ වගේම බොහෝ පෞරැස් කරගන්නා විදිහේ දෘෂ්ටියක් තථාගතයන් වහන්සේ විසින් වදාරපු බවක් ඔබ වහන්සේලා දන්නවද කියලා දැන් දැන් සාති භික්ෂුව කියනවානේ තථාගතයන් වහන්සේ මේ විදිහේ ධර්මයක් දේශනා කරපු විදිය දන්නවයි කියලානේ එතකොට එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සාති භික්ෂුවට විතරක් රහසින් ඒ කාරණේ කියා දෙන්නේ නැහනේ. අවශේෂ භික්ෂුන් වහන්සේලාටත් ඒ ගැන වදාරනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා මේ සාති කියන විදිහේ බණක් තථාගතයන් වහන්සේ ඔබ වහන්සේලා කාටවත් දේශනා කරලා තියෙන විත්තිය දන්නවද කියලා. ඉතින් අවශේෂ භික්ෂුන් වහන්සේලා කිව්වා නැහැ භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. තථාගතයන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විඥානයත් හේතුඵල වශයෙන්ම හටගන්නා දෙයක් හැටියටයි වදාarලා තිබෙන්නේ. හේතු නැත්තම් විඥානයේ හට ගැනීමකුත් නැහැයි කියලයි වදාarලා තිබෙන්නේ කියලා සෙසු භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ සාදුකාර දීලා ඒ පිළිතුර අනුදැන වදාලා සාදු කෝමේතුම් හේ භික්ඛවේ ඒවං ධම්මං දේශිතං ආජානාත. මහණෙනි ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරපු පිළිවෙල තේරුම් ගත්ත ආකාරය බොහොම හොඳයි. තථාගතයන් වහන්සේ නොඑක් ආකාරයෙන් මේ විඥාණය පටිච්ච සමුප්පන්න හේතුඵල වශයෙන් හටගත් ධර්මයක් හැටියටයි වදාarලා තිබෙන්නේ. හේතුන්ගෙන් තොරව විඥානයේ හට ගැනීමක් නැති බවයි වදාarලා තියෙන්නේ. එනමුත් මේ සාතේ භික්ෂුව ධර්මයේ වරදවා අරගෙන තමන්ගේ ගුණත් නැති කර ගන්නවා. තථාගතයන් වහන්සේටත් වරදවා භූතෙන් චෝදනා කරනවා. බොහෝ පෞරස් කර ගන්නවා. සාති භික්ෂුවට මේ වැරදි අදහස දරාගෙන සිටීම බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවාය කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. තවදුරටත් පැහැදිලි කරනවා කොහොමද මේ හේතුන් නිසා විඥානය හට ගන්න ආකාරය තේරුම් ගන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි යම් යම් හේතුවක් නිසා නම් විඥානය හටගන්නේ ඒ නාමයෙන් මේ විඥානය හැඳින්වෙනවා. නැත්නම් ඒ ගණයට සංඛ්‍යාවට අයිති වෙනවා. ඒ කොහොමද? මෙන්න මෙහෙම. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති විඥානං චක්කු විඥානත් වේව සංකං ගච්ඡති. ඇහත් රූපයත් දෙක නිසා යම් විඥානයක්. එතන විඥානය කියන්නේ මොකද්ද? දැනීමටනේ. අරමුණු දැනීමටයි විඥානය කියලා කියන්නේ. ඇහත් රූපයත් දෙක නිසා ඇති වෙන දැනීමට අපි සාමාන්‍ය මොකද්ද කියන්නේ? පෙනීම. අන්න හරි. පෙනීම, දැකීම, පෙනීම කියලා කියන මේ ගැන කතා කරන්නේ. එතකොට ඇහත් රූපයක් දෙක නිසා ඇතිවෙන දැනීමට පාලියෙන් කියනවා චක්කු විඥානය කියලා. නැත්තම් පෙනීමේ කියලා කියනවා. ඒක චක්කු විඥානය කියන සංඛ්‍යාවට අයිති වෙනවා. සෝතංච පටිච්ච සද්දේ චුප්පජ්ජති විඥාන සෝත විඥානත් වේව සංකම් ගච්ඡති. කනත් ශබ්දයක් දෙක නිසා යම් දැනීමක් ඇති වෙනවා නම් ඒක අයිති වෙන්නේ සෝත විඥානය. කන නිසා පහළ වෙන සිත කියන ගණයටයි. ඝානංච පටිච්ච ගංජේ ගන්ධේච උපාජ්ජති විඥානං ඝාන විඥානං තේව සංකං ගච්ඡති. නාසයත් ගන්ධයත් දෙක නිසා ඇති වෙන දැනීමට විඥාණයට කියනවා ඝාන විඥානය නැත්නම් නාසය නිසා පහළ වෙන සිත කියලා. ජීවහංච පටිච්ච රසේච උපාජ්ජති විඥානං ජීවහා විඥානං තේව සංකං ගච්ඡති. දිවත් රසයත් දෙක නිසා ඇති වෙන දැනීමට කියනවා විඥාණයට කියනවා මොකද්ද ජීවහා විඥානයයි කියලා නැත්නම් දිව නිසා පහළ වෙන සිත කියලා කියනවා. කායංච පටිච්ච පොට්ටහබ්බේච උප්පජ්ජති විඥානං කාය විඥානං තේව සංකං ගච්ඡති. කයත් පහසත් දෙක නිසා යම් දැනීමක් විඥානයක් ඇති වෙනවා නම් මේට කියනවා කාය විඥානය කියලා. ඒ කාය විඥානය කියන සංඛ්‍යාවට අයිති වෙනවා. කාය නිසා පහළ වෙන සිත කියන අදහසයි. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති විඥානං මනෝ විඥානන්තේව සංකං ගච්ඡති අර කියපු චක්කසෝත ගාන જીවහා කාය කියන පංචද්ධාරයේ හැර මනෝද්ධාරයේ මුල්ව යම් කිසි අරමුණු දැනීමක් සිද්ධ වෙනවා නම් ඒ දැනීමට විඥාණයට කියනවා මනෝ විඥානය කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ දෙයක්. උපමාවකින් කියනවා නම් හරියට ගින්නක් යම් ද්‍රව්‍යයක් නිසා ගින්නන ඇති වෙනවද ඒ ද්‍රව්‍ය අනුව අර ගින්න නම් කරනවා. ඒ කියන්නේ දැවෙන්න උපකාරී වෙන දේ අනුව ගින්න නම් කරනවා. ඒක හරියට මේ වගේ. දර නිසා ගින්න ගින්නක් ඇති වෙනකොට ඒ ගින්නට කියනවා දර ගින්නේ කියලා. ඊළඟට ලී කෑලි පොතු කෑලි නිසා ගින්නක් හට ගන්නකොට කියනවා ඒක සකලිකයි කියලා කියන්නේ ලී කැබලි පොතු කෑලි ආදිය. එතකොට ඒක සකලිකාග්ගිය කියලා කියන්නේ පොතු ගින්නේ කියලා කියනවා. ළඟට තිනංජ පටිච්චාග්ගී ජලදී තිනග්ගීත්වේව සංකංගච්ඡති. තනකොළ බෙදුරු ආදිය නිසා ගින්නක් ඇවිලෙනකොට කියනවා ඒ ගින්න තෘණ ගින්නේ කියලා. ගොම නිසා ගින්නක් ඇවිලෙනකොට කියනවා ඒ ගින්න ගොම ගින්නේ කියලා. ඊළඟට දහයිය වලින් ගිනි ඇවිලිච්ච ඇවිලෙව්වහම දහයියා නිසා ඇවිලෙන ගින්නට කියනවා දහයියගේ ඉන්නේ කියලා. ඊළඟට කුණු ගොඩක් ගිනි දැල්වලා ගින්න ඇවිලෙනකොට කුණු නිසා නේ ගින්න දැල් වෙන්නේ. ඒ ගින්නට මොකද්ද කියන්නේ? අන්න කහල ගින්නේ කියලා කියනවා. ඔන්න ඔය විදිහට ඇවිලෙන ඇවිලෙන දේ නිසා ගින්න නම් ලබනවා. එතකොට අර ඇවිලෙන දේ අනුව තමයි දර ගින්න, පිදුරු ගින්න, දහයිය ගින්න, කසල ගින්න ඊළඟට පොතුගින්න ආදී වශයෙන් කියලා ඒ නම් ලබන්නේ. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන විඥානයේ පිළිබඳවත්. ඒ ඒ ආයතනත් අරමුණොත් නිසා ඇතිවෙන දැනීමටයි මේ විඥානය කියලා කියන්නේ. එහෙම නැතුව දිගින් දිගට සැරිසරාගෙන යන එකම ආත්මීය ස්වභාවයකට නෙමෙයි. ඇහත් රූපයක් දෙක නිසා ඇතිවෙන දැනීමට කියනවා චක්කු විඥානය කියලා. ඊළඟට කනත් ශබ්දයක් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒකට කියනවා සෝත විඥානය කියලා. නාසයත් ගන්ධයත් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒකට කියනවා ඝාන විඥානය කියලා. දිවත් රසයත් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒ දැනීමට කියනවා ජීවහා විඥානය කියලා. කයත් පහසත් දෙක නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒ දැනීමට කියනවා කාය විඥානය කියලා. මනෝධාරයට යොමු වෙන අරමුණු නිසා යම් දැනීමක් ඇති වුණොත් ඒ දැනීමට කියනවා මනෝ විඥානය කියලා. ඔන්න බලන්න ඒකෙන් පේනවා. එතකොට ඒ ධාරයන්ට අරමුණු යොමු වීම අනුවයි මේ දැනීම ඇති වෙන්නේ. ඉතින් අරමුණුත් නැත්තම් ආයතනත් නැත්තම් දැනීමක් පහළ වෙන්න පුළුවන්. අන්න ඒකෙන් තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ නොනැසී දිගින් දිගට යන එකම දැනීමක් නැත්තම් විඥානයක් විඥාන සංඛ්‍යාත ආත්මයක් ගැන කතා කරන්න බෑ. ඒ හේතුන් අනුව දැනීම පහළ වෙනවා. හේතු නැත්තම් දැනීමක් ඇති වෙන්න විදිහක් නෑ. ඕකයි මේ කියන්නේ. නමුත් මේ කාරණේ තේරුම් නොගන්නා තාක්කල්ම තව තවත් සක්කාය දිට්ඨියම වර්ධනය වෙනවා. අර නුවණින් තේරුම් අරගෙන විඥානයත් හේතුඵල වශයෙන් හටගත්තු දෙයක් මේකත් මමගේ මමයි කියන්න හෝ මගේ කියන දෙයක් ඇත්තේ නෑ. මේකත් අනිත්‍යයි දුක්ඛයි විපරිණාමී කියලා දකින්නා වූ යෝගාවචරයාට අර ආත්ම දෘෂ්ටිය දුර වෙලා ගිහිල්ලා යථාභූත ඥානෙ ඇති වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා භූතමිදන්ති භික්ඛවේ පස්සත ඒ කියන්නේ මොකද්ද? මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් දෙයක් යයි කියලා දකින්නවද කියලා ප්‍රශ්න කළා. මික්ෂුණහන්සලා පිළිතුරු දුන්න එහෙමයි ස්වාමීනි. තදාහාර සම්භවන්ති බික්කමේ පස්සත. දැන් මේ හේතුඵල වශයෙන් හටගත් පංච උපාදානස්කන්ධය ආහාර සම්භවයෙන් හටගෙන තියෙන බව දකින්නවද? එහෙමයි ස්වාමීනි කියලා වික්ෂුණහන්සලා පිළිතුරු දුන්නා. තදාහාර නිරෝධා යම් භූතං තන් නිරෝධ ධම්මන්ති භික්කවේ පස්සත පංච උපාදානස්කන්ධයේ හටගන්න හේතු වෙච්ච ආහාර නැති වෙලා ගියොත් අර ආහාර හේතුයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය අභාවයටපත් වෙන බව දකින්නවද කියලා ප්‍රශ්න කළා. එහෙමයි ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට දැන් මේ පංච පාදානස්කන්ධය හටගෙන තියෙන්නේ කොහොමද? ආහාර ප්‍රත්‍යයෙන්. මොනවද පංච පාදානස්කන්ධය හටගන්න හේතු වෙච්ච ආහාර අන්න ආහාර හතරක් තියෙනවානේ. කබලින්කාර ආහාරේ, පස් ආහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාරේ. මෙන්න මේ හේතු නිසා තමයි පංච උපාදානස්කන්ධය නැමැති පාළේ හටගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් ඉතින් ওই විදිහට ආහාර නිසා මේ පංච උපාදානස්කන්ධය හටගෙන තියෙනවා කියන කාරණය ගැන කෙනෙක් සැක කරනවා නම් මොකක්ද ඇති වෙන්නේ? විචිකිච්ඡා නීවරණේ විචිකිච්ඡා සංයෝජනේ ඇති වෙන්නේ. එතකොට මේක මේ ආහාර නිසායි මේ ස්කන්ධයන් හටගන්නේ කියලා ආහාරයෙන් හට ගැනීම ගැන සැක කරනවා නම් ඒ ඇති වෙන්නේත් විචිකිච්ඡාමයි. ආහාර නිරෝධයෙන් මේ ස්කන්ධ පංචකයත් අභාවයට යනවාය කියලා සැක කරනවා නම් ඒ ඇති වෙන්නේත් විචිකිච්ඡාවමයි නේ කෙනෙක් මෙන්න මේ විදිහට නුවණින් අවබෝධ කරගත්තොත් මේ පංච පාදානස්කන්ධය හේතුන් නිසා හටගත්ත පැවැත්මක් කියලා අවබෝධ කරගත්තොත් අර විචිකිච්ඡාවට මොකද වෙන්නේ? ආ විචිකිච්ඡාව දුර වෙලා යන්න ඕන. ඊළඟට ආහාර නිසයි මේ ස්කන්ධ පංචකය හටගන්නේ කියලා අවබෝධයෙන් දැක්කොත් මොකද වෙන්නේ? විචිකිච්ඡාව දුර වෙලා යනවා. ආහාර නිරෝධයෙන් පංච උපාදානස්කන්ධයත් අභාවයට නිරෝධයටපත් වෙනවා කියලා අවබෝධ කරගත්තොත් විචිකිච්ඡාව දුර වෙලා යනව නෙවෙද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා. එහෙමයි ස්වාමීනි කියලා ඒ වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා මහන්නේ ඔබ වහන්සේලාට මේ කාරණේ ගැන ශැකයක් නැද්ද? මොකද්ද මේ පංචපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් එකක් කියලා ඔබ වහන්සේලාට ඒ කාරණේහිලා ශැකයක් නැද්ද නැහැ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා එතකොට මේ පංච උපාදානස්කන්ධය ආහාරය නිසායි හටගන්නේ කියලා ආහාරයෙන් පංච උපාදානස්කන්ධය හට ගැනීම ගැන ඔබ වහන්සේලාට සැකයක් නැද්ද කියලා ප්‍රශ්න කළා. සැකයක් නැහැ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ආහාර නිරෝධයෙන් පංච උපාදානස්කන්ධය නිරෝධයට යනවා කියන කාරණය ගැන සැකයක් නැද්ද කියලා ප්‍රශ්න කළාම භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා සැකයක් නැහැ ස්වාමීනි කියලා. ඊළඟට ඔබ වහන්සේලා මේ කාරණේ මනානුවණින් අවබෝධ කරගෙන සිටිනවාද මේ පංච උපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් එකක් කිය ආහාරය නිසා මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ ආහාර නිරෝධයෙන් මේ පංච උපාදානස්කන්ධය අභාවිත නිරෝධයට යනවායි කියලා ඔබ වහන්සේලා මනානුවණින් අවබෝධ කරගෙනද සිටින්නේ කියලා ප්‍රශ්න කළා. මේ වික්ෂුන් වහන්සේලාට ඒ කාරණේ ගැන කිසි සැකයක් තිබුණේ නැහැ. අවබෝධ කරගෙන තිබුණ නිසා එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාලා මහණෙනි මෙන්න මේ විදිහට වහන්සේලා මේ දෘෂ්ටිය ඒ කියන්නේ මේ හේතුන් නිසා දුක හට ගන්නවාය කියන මේ අවබෝධයත් මමත්වයෙන් අල්ලාගෙන ඒක ධනයක් කරගෙන මමත්වයෙන් ග්‍රහණය කරගෙන වාසය කළොත් භාග්‍යතුන් වහන්සේ පහුරක් උපමා කොටගෙන වදාළ ධර්මයේ ගැන ඔබ වහන්සේලා නිවැරදිව වටහාගෙනද සිටින්නේ තේරුණාද දැන් හේතුඵල වශයෙන් මේ දුක හට ගන්නවාය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණියත් ඒ නිවැරදි දෘෂ්ටියත් කෙනෙක් වරදවා මමත්වයෙන් ග්‍රහණය කරගත්තොත් ඒ ග්‍රහණය කර ගැනීම හරිද එහෙම ග්‍රහණය කරගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේ පහොරක් උපමා කොටගෙන මේ ධර්මයේ දේශනා කරලා තිබෙනවායි කියන එක තේරුම් අරන් ද සිටින්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු යෝගාවචර යෝගාවචර පින්වතෙක් විදර්ශනා භාවනා වඩාගෙන යනකොට ඒ යෝගාවචර පින්වතාට වැටහෙන්න පටන් ගන්නවා. මෙතන මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ නාම රූප දෙකේ පැවැත්මයි. මේකත් මේ හේතුඵල වශයෙන් හැදිච්ච එකක්. මේකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා විදර්ශනා නුවණින් දකින්න පටන් ගන්නවනේ. ඒ දකින්න පටන් ගන්නා තැනදී ඇතම් කෙනෙකුට තමන්ට ඒ විදිහේ නිවැරදි අවබෝධයක් ඇතිවීම ගැන මොකද්ද ඇති වෙන්නේ? අන්න මමත්වයක් ඇති වෙනවා. ඉතින් එහෙම මමත්වයක් ඇති කරගත්තොත් ඒ අවබෝධය ගැන ඒක හරිද වැරදිද? වැරදි. ඉතින් එහෙම මමත්වයක් ඇති කරගත්තොත් ඒ යෝගාචරයා වටහාගෙන නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ පහුරක් උපමා කොටගෙන දේශනා කර ඇති බව. කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ සද්ධර්මය පහුරක් උපමා කොටගෙන දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේලා දාලා අපි හිතමු දැන් ඔන්න කවුරු හරි තේරුම් ගන්නවා මේ සංසාරික පැවැත්ම දුකක්. මේ සංසාරික පැවැත්මෙන් ඈතර වීම සැපක් කියලා. ඉතින් ඒ තැනත්තා යෝගාවචරය හරියට මෙන්න මේ වගේ කියන්නේ වන සතුන් ඉන්න, හොර සතුරන් ඉන්න, මහ කැලේක ඉන්න මිනිස්සෙක් කියලා හිතමු. ඉතින් මනුෂයා කල්පනා කරනවා මම මේ මෙතෙර නැත්නම් මේ කැලේ හොරහා තුරන් ගහන කැලේ වනසතුන් ගහන කැලේ ඉන්න තාක්කල් මගේ හිතේ තියෙන විශාල බයක්. ඒ නිසා මම මේ ප්‍රදේශයේ අතහැරලා ගියොත් මට ඒකෙන් සැනසීමක් ලබා ගන්න පුළුවන් කියලා ඒ තැනැත්තා දැන් ඉන්න මෙගොඩ අතහැරලා ඒගොඩට යන්න බලාපොරොත්තු වෙනවා. විශාල නදියක් තියෙනවා. දැන් මේ තැනැත්තාට මෙතර ඉන්නකන් තමයි බියසක සියල්ල තියෙන්නේ. එතරට ගියොත් හරියි. මේ තැනත කල්පනා කරනවා දැන් කොහොමද එතරට යන්නේ මේ තැනත්තා අතු විපල්ලා ආදී එක්කාසු කරගෙන පහුරක් හදා ගන්නවා. පහුරක් හදාගෙන උත්සාහයෙන් වෑයම් කරලා මෙතරින් එතරට යනවා. භාගිතුන් වහන්සේවා දාලා එතරට ගියේ තැනැත්තා කල්පනා කරනවා අනේ මම මේ බොහොම බිය සහිත ප්‍රදේශයක වාසය කළේ මට ඒ පළාතෙන් ඒ ගොඩින් මෙගොඩට එන්න මේ පහුර බොහොම ಉಪකාරී වුණා ඒ නිසා මම මේ පහුර යන යන තැන අරන් යන්න ඕන කියලා පිටේ එල්ලාගෙන බැඳගෙන ගියොත් ඒ තැනත්තා පහුරට කලියුතු දේද කරන්නේ කියලා ප්‍රශ්න කළා. කලියුතු දේද කරන්නේ? නෑ. ඒ තැනත්තා පහුරට කලියුතු දේ නම් මොකක්ද? එක්කෝ ගොඩට ඇද දාලා යන දිහාවකට පිටත් වෙලා යන්න ඕන. එහෙමත් නැත්නම් වතුරට මේ පහුර පා කරලා පිටත් වෙලා යන්න ඕන. භාගිතුන් වහන්සේ වදාළ අන්නේ විදිහට මහණෙනි තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ සංසාරේ ඈතර වීමේ ඈතර වීම සඳහා ඈතර වෙන්න උපකාරී වෙන දෙයක් හැටියටයි එහෙම නැතුව මේ ධර්මයක් අර මමත්වයෙන් ග්‍රහණය කරගෙන කරපින්නාගෙන යාම සඳහා නොවේ කියලා. ඉතින් අන්න එතකොට අර නුවණින් දකින්න ජීවිත යථා ස්වභාවයේ නුවණින් දකින්න යෝගාවචරය අර ධර්මයේ පිළිබඳව නිසි විදිහටම නුවණින් දකිනවා මමත්වයෙන් ග්‍රහණය කරගන්නේ නැතුව භාගිතුන් වහන්සේ වදාළේ මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ හේතුඵල වශයෙන් හටගත් එකක් කියලා ඔබ වහන්සේලා තුල ඇති කරගන්නා පිරිසිදු දැකීමත් සම්මා දිට්ඨියත් අල්ලා ගන්න යන්න සුදුසු නෑ. ඉතින් මේ සම්මා දිට්ඨිය ගැනත් නිවැරදි දැකීම ගැනත් පිරිසිදු දැකීම ගැනත් ඔබ වහන්සේලා අල්ලා ගන්න නැත්තම් ධනයක් කොට මමත්වයෙන් සලකන්නේ නැත්තම් එහෙමනම් ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ පහුරක් උපමා කොටගෙන දේශනා කරපු මේ ධර්මයේ ගැන මනාව තේරුම් අරන්ද සිටින්නේ. මේක මේ ඊතර වීම සඳහා ග්‍රහණය කර ගැනීම සඳහා නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ නිවැරදිව තේරුම් අරන්ද සිටින්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ අනේ කාරණේ මතම තවදුරටත් පටිච්ච සමුප්පාදේ පැහැදිලි කළා. චත්තාරෝ මේ භික්කවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේශීනං වා අනුග්‍රහාය. මහණෙනි උපන්නා වූ සත්‍යයට නැත්නම් හටගත් සත්‍යයන්ගේ පැවැත්ම පිණිස උපකාරී වෙන ඊළඟට හටගන්නා සත්‍යයින්ට අනුග්‍රහ පිණිස හේතු වෙන ආහාර හතරක් තියෙනවා. උපන්නා වූ සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්න ඉන්නා වූ සත්‍යයින්ට උපත ලැබීම පිණිසත් හේතු වෙන ආහාර හතරක් තියෙනවා. මොනවද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබලින්කාර ආහාරය. කියන්නේ අපි කන බොන අනුභව කරන ආහාරය ගැනයි. ඊළඟට පස්සෝ ද්විතියෝ ස්පර්ශය දෙවැන්නයි. මනෝ සංචේතනා තතිය. මනෝ සංචේතනාහාරය තුන්වැන්නයි. විඥානං චතුත්තං. සිත හතරවැන්නයි. මෙන්න මේ ආහාර හතර නිසා තමයි උපන් සත්වයන්ගේ පැවැත්ම අනුපදින්න ඉන්නා වූ සත්වයන්ගේ උපතත් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් පේනවා එහෙනම් අපේ මේ ජීවිත පැවැත්ම හේතුඵල වශයෙන් සකස් වෙච්ච එකක්. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම සකස් වෙලා තියෙන්නේ මොකක් නිසාද මේ කියන ආහාර හතර නිසායි කබලින්කාර ආහාරය කියන්නේ අපි අනුභව කරන කනබුන ආහාරය ඊළඟට පස් ආහාරය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය මුල්ව ඇතිවන පර්ශයයි මනෝ සංචේතන ආහාරය කියන්නේ අන්න ස්පර්ශය නිසා ඊළඟට ඇති වෙනවානේ චේතන. ඒකයි මෙතන මනෝ සංචේතන ආහාරය. විඥානං චතුත්ථ. ඇහැ කනනාසය දිව ශරීරයේ මනස මූල පහළ වෙනවානේ දැනීම සිත ඒක තමයි හතර වෙන්න. එතෙන්දි විශේෂයෙන්ම අර ප්‍රතිසන්දියක් සඳහා නම් උපකාරී වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් පහළ වෙන විඥානයයි. ඉතින් ඔන්න ඔය විදිහට ආහාර හතර ගැන තේරුම් ගන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ අනතුරු ප්‍රශ්න කළා ඉමේච භික්කවේ චත්තාරෝ ආහාරා කින් නිදානා කින් සමුදයා කින් ජාතිකා කින් පභව මහණෙනි මේ ආහාර හතර මොන හේතුවක් නිසාද හටගන්නේ කොමකින්ද ප්‍රභවය වෙන්නේ ඔව් ආහාර හතර හටගන්න හේතුව අන්නහාරි මේ චත්තාරෝ ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පබව මේ ආහාර හතර තෘෂ්ණාව නිසායි හටගන්නේ තෘෂ්ණාවෙන් තමයි ප්‍රභවය වෙන්නේ බලන්න දැන් මේ කොහේ ගියත් සංසාරයේ තණ්හාව ගෑවිලා තියෙන හැටිනේ හැම තැනකම මේ දුක හටගන්න ගෑවිලා තියෙන්නේ මොකද්ද අන්න තණ්හාව. ඉතින් තණ්හාව ගෑවුනොත් එතන ආහාර හතර හට ගන්නවා. ආහාර හතර හටගත්ත හැටි මොකක්ද ඊළඟට හැදෙන්නේ? ආන්න පංච උපාදානස්කන්ධයේ පැවැත්ම හැදෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා මහණෙනි මේ තණ්හා කුමක් නිසාද හටගන්නේ? මොන හේතුවකින්ද ප්‍රභවය වෙන්නේ? තණ්හාව හටගන්න හේතුව වේදනාවයි විඳීමයි ඊළඟට ප්‍රශ්න කළා මහණෙනි මේ විඳීම හටගන්න හේතුව මොකක්ද මේ විඳීම කුමක් නිසාද ප්‍රභවය වෙන්නේ විඳීම හටගන්න හේතුව ස්පර්ශයයි ආයතන හය මුල්ව ඇති වෙන ස්පර්ශයයි. ස්පර්ශය කියලා කියන්නේ ඔව් එකතු වීම කියන්නේ මොකද්ද? ආයතනත් අරමුණුත් ඒ ආයතන මුල්ව පහළ වෙන සිතුත් එකතු වීමෙන් ස්පර්ශ චෛතසිකයේදීම සිද්ධ වෙනවා. ඒකයි පස්ස කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශය නිසායි විඳීම් හටගන්නේ. ස්පර්ශය හටගන්න හේතුව මොන හේතුවක් නිසාද ස්පර්ශය හටගන්නේ කියලා නැවතත් භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා. ස්පර්ශය හටගන්න හේතුව සලායතන ඇහ කනනාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6. ඉතින් දැන් ඔන්න ඔහොම කියනකොට අපට තේරෙන්න ඕන දැන් මේ කියන්නේ අපි ඇහ කනනාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6 ගැනයි. අපේ ආයතන 6 නිසා ඊළඟට මොකද්ද වෙන්නේ? ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. විඳීම් නිසා තණ්හාව ඇති වෙනවා. හැබැයි විඳීම් නිසා තණ්හාව ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් නුනුවණින් ඉන්න කෙනාට අන්න තණ්හාව ඇති වෙච්ච හැටියේම ඊළඟට දැන් තියෙන මේ පංච පාදානස්කන්ධයේ පැවැත්ම සඳහාත් නැවත පුනර්භවයක් සකස් වෙන්නත් උමනා කෙරෙන ආහාර හතර පෝෂණය වෙනවා. ඔන්න ඔය විදිහට මේ පැවැත්ම දිගින් දිගට හැදි හැදි යනවා අලුත් වෙවි යනවා. ඊළඟට දැන් මේ අපේ ආයතන හය හටගන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද? නාම රූප දෙක. නාම රූප දෙක නිසා තමයි ආයතන හය හටගෙන තියෙන්නේ. නාම රූප දෙක හටගන්න හේතුව මොකද්ද? විඥානයයි. විඥානය බැසගත්තු නිසා තමයි මේ ජීවිතේ නාම රූප දෙක හටගත්තේ. විඥානය හටගන්න හේතුව මොකද්ද? සංස්කාරයි. කුසල අකුසල කර්ම රැස් වෙච්ච නිසා තමයි විඥානය බැසගත්තේ. සංස්කාර හටගන්න හේතුව කුසල අකුසල කර්ම හටගන්න හේතුව මොකද්ද? අවිද්‍යාවයි. අන්න අවිද්‍යාව නිසා තමයි කුසල අකුසල කර්ම රැස්වීම සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේලා දාලා ඔන්න ඔය විදිහට මහණෙනි අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම රැස්වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සසර දුක ගැන දුක හට ගන්න හේතුව ගැන දුකින් මිදීම ගැන දුකින් මිදෙන මාර්ගය ගැන අවබෝධයක් නැතිකම නිසා කුසල කුසල කර්ම රැස් වෙනවා. කුසල කුසල කර්ම රැස් වෙච්චාම විඥානේ බැස ගන්නව පතක් මිනිස. විඥානේ බැස ගත්තාම නාම රූප දෙක හට ගන්නවා. නාම රූප දෙක නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හැදෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හැදිච්චාම ආයතනත් අරමුණුත් සිතත් සම්බන්ධ වීමෙන් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙච්චාම අරමුණු රස විඳීම වේදනාව හට ගන්නවා. විඳීම නිසා මොකද වෙන්නේ? අන්න තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානිය ඇති වෙනවා. දැඩිසේ අල්ලා ගැනීම බැඳී යාම සිද්ධ වෙනවා. දැඩිසේ බැඳී යාම අල්ලා ගැනීම නිසා නැවතත් කාම රූප ආරූප භව වශයෙන් කර්ම හැදීම නැත්නම් කර්ම සකස් වීම සිද්ධ වෙනවා. කර්ම සකස් වෙච්චාම කර්ම සකස් වෙච්ච තැනට අනුව උපත ලැබීම සිද්ධ වෙනවා. උපන්නාම ජරා මරණ හැඳීම් වැළපීම් මුළු මහත් දුක්ඛ ස්කන්ධේ හට ගැනීමම සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් උන්ව විදිහට පටිච්ච සමුප්පාදය ගැන වදාරලා නැවතත් වික්ෂුන් වහන්සේලාගෙන් එකින් එක එකින් එක ප්‍රශ්න කළා. මහණෙනි මේ උපත ජරා මරණ දෙක නිසා හට ගන්නවා කියලා වදාලානේ. උපත නිසාමද ජරා මරණ හටගන්නේ. නැත්නම් වෙන හේතුවක් තියනවාද? ඔබ වහන්සේලාට මොකක්ද ඒ ගැන හැඟෙන්නේ? ඉතින් වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි උපත නිසාමයි ජරා මරණයි හටගන්නේ. අපට ඒ ගැන සැකයක් නැහැ. ඒක එසේමයි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. උපත නිසා තමයි ජරා මරණ හටගන්නේ. එකින් එක එකින් එකම වගේ ප්‍රශ්න කළා. මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? භවයේ නිසාද උපත සිද්ධ වෙන්නේ කියලා. වික්ෂුන් වහන්සේලාත් පිළිතුරු දුන්නා ස්වාමීනි අපට ඒ කාරණේ ගැන එසේමයි හැඟෙන්නේ. උපත උපත හටගන්නේ භවයේ නිසා. එතන භවය කියලා කියන්නේ කර්ම රැස්වීම, කාම, රූප, ආරෝප භව වශයෙන් කර්ම රැස්වීම තමයි එතන භවය කියලා කියන්නේ. ඊළඟට භවය හටගන්නේ උපාදානය නිසායි කියලා වදාලා ඔබ වහන්සේලාට මොකක්ද හැඟෙන්නේ? උපාදානීය නිසාමද භවය හටගන්නේ? වික්ෂුන් වහන්සේලාට වදාලා ස්වාමීනි උපාදානීය නිසාමයි භවය හටගන්නේ. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවායි කියලා වදාලා ඔබ වහන්සේලාට කොහොමද හැඟෙන්නේ? තණ්හාව නිසාමද උපාදානය හටගන්නේ? වික්ෂුන් වහන්සේලා වදාලා ස්වාමීනි තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා වදාලා ඔබ වහන්සේලාට කුමක්ද ගැන හැඟෙන්නේ? ස්වාමීනි වේදනා නිසාමයි තණ්හාව හටගන්නේ කියලා වික්ෂුන් වහන්සේලාත් වදාලා. ස්පර්ශය නිසා විඳීම හටගන්නවායි කියලා වදාලා වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ කියන්නේ. වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි ස්පර්ශය නිසාමයි විඳීම හටගන්නේ අපට ඒ ගැන මේ විදිහටම වැටහෙනවා. ආයතන හය නිසා ස්පර්ශය හට ගන්නවායි කියලා වදාලා වහන්සේලාට ඊගෙන කුමක්ද හැඟෙන්නේ ස්වාමීනි ආයතන හය නිසාම තමයි ස්පර්ශය හටගන්නේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු වදාලා. නාම රූප දෙක නිසායි ආයතන හය හටගන්නේ කියලා වදාලා වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? නාම රූප දෙක නිසාම තමයි ආයතන හටගන්නේ. අපට ඒ ගැන මේ විදිහටම වැටහෙනවා කියලා භික්ෂුන් වහන්සේලාත් පිළිතුරු දුන්නා. විඥානයේ නිසායි නාම රූප හටගන්නේ කියලා තථාගතයන් වහන්සේ වදාලා ඔබ වහන්සේලාට ඒ ගැන කුමක්ද හැඟෙන්නේ ස්වාමීනි විඥානයේ නිසාමයි නාම රූප හටගන්නේ අපටත් ඒ ගැන ඒ විදිහට වැටහෙනවා කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. කුසල අකුසල කර්ම රැස්වීම නිසා විඥානයේ බැස ගන්නවායි කියලා වදාලා ඔබ වහන්සේලාට කුමක්ද ඊගෙන හැඟෙන්නේ? ස්වාමීනි කුසල අකුසල කර්ම රැස්වීම නිසාම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා. ඒ ගැන අපටත් ඒ විදිහටම හැඟෙනවා කියලා වික්ෂුන් වහන්සේලා වදාලා. මහණෙනි අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවායි කුසල අකුසල කර්ම රැස් වෙනවායි කියලා වදාලා ඔබ වහන්සේලාට කුමක්ද ඒ ගැන හැඟෙන්නේ? ස්වාමීනි අපටත් ඒ ගැන මේ විදිහටම හැඟෙනවා. අවිද්‍යාව නිසා තමයි කුසල අකුසල කර්ම රැස් වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ දිගින් දිගටම එකින් එක එකින් එක ප්‍රශ්න කළා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ අවබෝධය අනුව නිවැරදි ලෙසම පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි බොහොම හොඳයි. ඔබ වහන්සේලාත් කියන්නේ ওই විදිහටමයි. තථාගතයන් වහන්සේ වදාරන්නේත් ওই ක්‍රමයටමයි. ඉමස්මින් සති ඉදං හෝති. මොකද්ද ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ? මේ හේතුව තියෙනකොට මේ ඵලය හට ගන්නවා. ඉමස් උප්පාදා ඉදං උප්පාජ්ජති. මේ හේතුව ඇති වුණොත් මේ ඵලය උපදිනවා. කොහොමද? යදිදං අවිජ්ජාපජ්ජා සංඛාරා. ඒක තේරුම් ගන්න තියෙන්නේ අවිද්‍යාව හටගත්තොත් සංස්කාර ඇති වෙනවා. සංස්කාර හටගත්තොත් විඥානය ඇති වෙනවා. විඥානය හටගත්තොත් නාම රූප ඇති වෙනවා. නාම රූප හටගත්තොත් සලායතන ඇති වෙනවා. සලායතන හටගත්තොත් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හටගත්තොත් වේදනා ඇති වෙනවා. වේදනා හටගත්තොත් තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වුණොත් උපාදානිය ඇති වෙනවා. උපාදානිය ඇති වුණොත් භාවය ඇති වෙනවා. භාවය ඇති වුණොත් උපත ඇති සිද්ධ වෙනවා. උපන්නොත් ජරා මරණ හැඬීම ලැබීම් ශෝක පරිදේවාදී මුළු මහත් දුක් දුම්නස් සියල්ලම මුළු මහත් දුක් අස්කන්ධයේම හට ගන්නවා. අන්න ඒකයි භාගිතුන් වහන්සේ වදාළ ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතුව තියෙනවනම් මේ ඵලය ඇති වෙනවා. ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති. මේ හේතුව නිසා මේ ඵලය හටගන්නේ. ළඟට භාගිතුන් වහන්සේ වදාලා අවිජ්ජායත්තේ වාශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතිරි නැතුවම අභාවයට ගියොත් කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාරත් අභාවයට යනවා. කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාර නැත්තම් විඥානයත් අභාවයට යන විඥානිය නැත්තම් නාම රූපත් නැහැ නාම රූප නැත්තම් Nirodhe සලායතනත් Nirodheයට යනවා සලායතන නැත්තම් ස්පර්ශයත් නිරුද්ධ වෙනවා ස්පර්ශය නැත්තම් විඳීම් නිරුද්ධ වෙනවා විඳීම් නැත්තම් තණ්හාවත් නිරුද්ධ වෙනවා තණ්හා Nirodhe උපාදානයත් නිරුද්ධ වෙනවා උපාදාන නිරෝධයෙන් භවයත් නිරුද්ධ වෙනවා භවය නිරුද්ධ වීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ආදී සියලුම දුක් අභාවයට නිරෝධයට යනවා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාළ නැවතත් ප්‍රශ්න කළා මහණෙනි ඔබ වහන්සේලාට කුමක්ද හැඟෙන්නේ? ජරා මරණ නැති වෙන්නේ ජාතිය නිරුද්ධ වීමෙන්ද උපත නැති වීමෙන්ද ජරා මරණ නැති වෙන්නේ ඔබ වහන්සේලාට මේ ගැන කුමක්ද හැඟෙන්නේ? වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි ජාති උපත නිරුද්ධ වීමෙන් තමයි ජරා මරණ නැති වෙන්නේ. අපිට මේ ගැන සැකයක් නැහැ. අපිට ඒ ගැන ඒ විදිහටම වැටහෙනවා කියලා. ඔය විදිහටම වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භවේ නිරෝධයෙන් ජාතිය කොට නිරුද්ධ වෙනවා ඊළඟට උපාදාන නිරෝධයෙන් භවේ නිරුද්ධ වෙනවා තෘෂ්ණාව නිරෝධයෙන් උපාදානය නිරුද්ධ වෙනවා වේදනා නිරෝධයෙන් තෘෂ්ණාව නිරුද්ධ වෙනවා ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වෙනවා සලායතන නිරෝධයෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා නාම රූප නිරෝධයෙන් සලායතන නිරුද්ධ වෙනවා විඥානීය නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වෙනවා සංස්කාර නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙනවා අපට භාගිතුන් වහන්සේ එක එකක් ගැන විමසපු කාරණේ ගැන ඒ විදිහටම අපට වැටහෙනවා කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා භාගිතුන් වහන්සේ පිළිතුර සාදුකාර දෙමින් අනුමෝදන් වී වදාලා සාදු වික්කේ බොහොම හොඳයි මහණෙනි ඔබ වහන්සේලා toy විදිහටම පටිච්ච සමුප්පාදයට අනුව පිළිතුරු දෙනවා. තථාගතයන් වහන්සේත් ඒ ගැන වදාරන්නේ ඉමස්මින් ආසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. කියන්නේ ඉමස්මින් ආසති ඉදං නහෝති. මේ හේතුව නැත්තම් මේ ඵලය නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ හේතුව අභාවයට යෑමෙන් ඵලයත් අභාවයට නිරෝධයට යනවා. කොහොමද? අවිද්‍යාව නිරුද්ධ වීමෙන් කුසල අකුසල කර්ම අභාවයට යනවා. කුසල අකුසල කර්ම නැත්තම් විඥානයත් අභාවයට යනවා. විඥානේ නැත්තම් නාම රූපත් නිරෝධයට අභාවයට යනවා. නාම රූප නැත්තම් සලායතනත් නිරෝධයට යනවා. සලායතන නිරෝධයෙන් ස්පර්ශයත් ස්පර්ශේ නිරෝධයෙන් වේදනාත් වේදනා නිරෝධයෙන් තණ්හාවත් තණ්හා නිරෝධයෙන් උපාදානයත් උපාදානයේ නිරෝධයෙන් භවයත් භවයේ නිරෝධයෙන් ජාතියත් ජාති නිරෝධයෙන් ජරා මරණ ආදී සියලු දුක් දුම්නස් කියන මුළු මහත් දුක්ඛ ස්කන්ධය අභාවයට නිරෝධයට යනවා මෙන්න මේ විදිහටයි මුළු මහත් දුකෙහිම Nirodhaය සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ භික්ෂුන් වහන්සේලාගේ පිළිතුරු අනුවම අනුමත කරලා වදාලා. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න කරනවා මහණෙනි ඔබ වහන්සේලාට ඔය ගැන ওই විදිහට අවබෝධයෙන්ම ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධයේ හට ගැනීම ගැන පටිච්ච සමුපාදයට අනුව පැහැදිලිව අවබෝධයෙන් දකිනකොට පූර්වාන්තය ගැන වැරදි විදිහට නොඑක් සංකල්පනා ඇති වෙනවා. ඒ කියන්නේ මම අතීතයේ හිටියද නැත්තම් නොහිටියද කොයි විදිහටද මම හිටියේ කෙසේද මම හිටියේ ආදි වශයෙන් කියලා වහන්සේලාට තමන් ගැන අතීතයේ මුල් කරගෙන වැරදි අදහස් ඇති වෙනවද කියලා ප්‍රශ්න කළා. ඇති වෙන්න පුළුවන්ද? ඔය පටිච්ච සමුප්පාදයට අනුව නිවැරදිව දකින කෙනෙකුට නම් పూర్වාන්තයේ අතීතයේ පිළිබඳව අතීත ස්කන්ධයන් ගැන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වැරදි අදහස් ඇති වෙන්න බෑනේ. අපි අතීතේ හිටියාමද නැත්නම් නොහිටියේ නැද්ද? අතීතයේ කොයි විදිහටද හිටියේ? කෙබඳු ආකාරයෙන්ද පහළව හිටියේ? ආදී වශයෙන් කියලා වරදවා ගන්න අදහසක් ඇත්තේ නැහැ. මම කියන්නේ හිමරි වැරදි අදහස් පහළ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට පටිච්ච සමුපාදය අනුව පංච පාදානස්කන්ධේ පහළ වීම මනා අවබෝධයෙන් දකින යෝගාචරයේකට අපරාන්ති අපරාන්තය කියලා කියන්නේ මරණින් පස්සේ අනාගතය ගැන වැරදි අදහස් ඇති වෙන්න බෑ අපි අනාගතයේ පහළ වෙයිමද නැත්නම් පහළ නොවී ඉඳීද කොයි විදිහේ ආත්ම භාව ලැබේද ආදී වශයෙන් කියලා එහෙම වැරදි අදහස් අනාගතය ගැන ඇති වෙන්න විදිහක් ඇත්තේ නැහැ. වර්තමානය ගැනත් සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. මම කොහේ ඉඳන්ද ආවේ? ඒ කලින් හිටියේ මමද දැන් ඉන්නේ ආදී වශයෙන් කියලා වර්තමානය ගැනත් සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. අන්න බලන්න එතකොට දැන් මේ කන්දයන්ගේ පැවැත්ම ගැන, තමන් ගැන, තමන්ගේ ආත්ම භාවය ගැන සැකයක් තියෙන්නේ මොන හේතුවක් නිසාද? පටිච්ච සමුප්පාදයට අනුව හේතුඵල සකස් වෙන පිළිවෙල අනුව නොදැකීම නිසාමයි නේ. එතකොට හේතුඵල අනුව නිවැරදිව දකිනවා නම් අර සියලු සැක සංකාතීත වර්තමාන අනාගත පැවැත්ම ගැන සියලු සැක සංකා දුරු වෙලා යනවා. මේකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ අර නාම රූප ධර්මයන් පටිච්ච සමුපාදයට අනුව කොහොමද හටගන්නේ කියලා විදර්ශනා නුවණින් දකිනකොට සැක සංකා දුර වෙලා ගිහිල්ලා අන්න කාංකා විතරන විසුද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ මේ නාම රූප දෙක හට ගැනීම ගැන කිසි සැකයක් නැහැ. අතීතයේ වශයෙන් හෝ අනාගතයේ වශයෙන් හෝ සැකයක් ඇත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා ඔබ වහන්සේලා මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගෞරවයෙන්මද ඔහොම පිළිතුරු දෙන්නේ කියලා ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. ඒක නිසාම අපි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අපි මෙහෙම කියනවා කියලා එහෙමද ඔබ වහන්සේලා ඔය කියන්නේ කියලා ප්‍රශ්න කළා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා නැහැ ස්වාමීනි අපි එහෙම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය නිසාම මේ විදිහට පිළිගන්නවා නුයි. නැහැ එහෙමත් නැත්නම් මහණෙනි ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා මේ ශ්‍රමණයන් වහන්සේගේ වචනයෙන් අපිත් මෙහෙම කියනවා කියලා එහෙමද ඔය කියන්නේ. මේ භික්ෂුන් වහන්සේලා අවබෝධයෙන්ම පාටිච්ච සමුප්පාදේ දැකලා තිබිච්ච නිසා අවබෝධ කරගෙන තිබිච්ච නිසා පිළිතුරු දුන්නා. නෑ අපි මේ භාගිතුන් වහන්සේ කියනවාටම කියනවා නොවේ. ඔබ වහන්සේලා ওই විදිහේ අවබෝධයක් ඇතුව සිටමින් වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ නමක්ව අදහන්න පුළුවන්ද? පුළුවන් වේද? අන්න. මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ඒකාන්තයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා මෙතන දැන් මේ භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දීපු භික්ෂුන් වහන්සේලා වැඩි දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලබා වූ උත්මයන් වහන්සේලායි. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා පටිච්චසමුපාදයේ අනුව මේ පංච පාදානස්කන්ධය හට ගන්නා හැටි Taman තුලින්ම අවබෝධ කරගෙන දැකලා තියෙනවා. ඒක නිසා තමයි මේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්වත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවටම මේ විදිහට කියනවා නොවේ. ඒ වික්ෂුන් වහන්සේලාත් භාගතුන් වහන්සේගේ වචනය අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ අවබෝධයේ පිහිටලා පිළිතුරු දුන්. ඒක නිසා ඒ පරම සත්‍යයක් බව දන්නේ වික්ෂුන් වහන්සේලා වෙනත් ශාස්ත්‍රුන් වහන්සේ නමක්ව අදහන්න විදිහක් ඇත්තේ නැහැ. ඒ වගේම මහණෙනි ඔබ වහන්සේලා ඔය අවබෝධය තුල පිහිටලා වෙනත් නොඑක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ තියෙන නොඑක් විදිහේ ව්‍රත සමාදාන තියෙනවා. ඒ අය අදහන විශ්වාස කරන සුභ මංගල කාරණා තියෙනවා. ඒවා සාර වශයෙන් දකින්න පුළුවන් ද වහන්සේලාට බහැ ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතකොට ඔබ වහන්සේලා තමන් තුළින්ම ওই අවබෝධය ඇති කරගෙන පටිච්ච සමුපාදය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලම නේද ඔය උත්තර දෙන්නේ කියලා ප්‍රශ්න කළාම එහෙමයි ස්වාමීනි කියලා අර වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු වදාලා. එතකොට දැන් ඒකෙන් පෙන්වා දුන්නේ දැන් භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ දිගින් දිගට මේ විදිහට ප්‍රශ්න කළාම මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා තම තමන් වහන්සේලා පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙනම ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයේහි පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාරන ආකාරයටම පවසන විත්තිය. නමුත් සාති භික්ෂුව තමන් ඒ විදිහේ කිසියම් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ භාවයක් නැතුව තමන් වරදවාගත්තු අදහසීම බුදුරජාණන් වහන්සේටත් වරදවා චෝදනා කරනවා කියන එක එතනින් ඔප්පු වුණා පැහැදිලි වුණා නේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ඔය විදිහට මේ සංදිත්තික ධර්මයේ ඔබ වහන්සේලාව නිවන කරා පමුණුවලා තියෙනවා ඔන්න ඕකයි මේ ධර්මයේ තියෙන සංදිත්තික අකාලික ඒහිපාශික ඕපනායක පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි ගුණේ කියලා කියන්නේ ඔන්න ඔය කාරණේටයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ඉතින් එතකොට ඒකෙන් පේන්නේ අර පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම තුළ ධර්මයේ තියෙන ಗುಣ හයම විද්‍යමාන වෙනවා නේ. දැන් භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ නිවැරදිව මනාව දේශනා කරලා තියෙන නිසා ශ්‍රාවකයන්ට ඒක ඒ විදිහටම අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා සාක්කාතයි. සම්දිට්ඨිකය කියලා කියන්නේ තමන්ටම තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නිසා සම්දිට්ඨිකයි. ඊළඟට ලෝකෝත්තර අවබෝධයේ මාර්ගයට අනුතරම ඵලය ලැබෙන නිසා අකාලිකයි. Taman තුලින්ම ඇවිල්ලා බලන්නේ කියන සුදුසු නිසා ඒ හිපාශ්‍යිකයි. මේ ධර්මයේ මේ විදිහටම නුවණින් දකින්නා වූ ආර්ය ශ්‍රාවකයාව ඒ තුලින් නිවනට පමුණුවන නිසා ඕපනායකයි. ඉතින් තම තමන්ම තම තමන්ට වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කරගත යුතු නිසා පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි ගුණෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ අර ධර්මයේ තියෙන සම්දිට්ඨිකාදී ගුණහය මේ පටිච්චසමුප්පාදය අවබෝධ කර ගැනීම තුළම विद्यमान වෙන ආකාරය පැහැදිලි කළා. අන්න එතන ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාලා තින්නම් කෝපන භික්කවේ ශාන්නිපාතා ගබ්බාවස්සක්කන්ති හෝති. අර පටිච්චසමුප්පාදයේම ප්‍රායෝගික වශයෙන් යෙදෙන තවත් අවස්ථාවක් ගැන පැහැදිලි කරනවා. මහණෙනි කරුණු තුනක එක්වීම නිසා තමයි දරුවෙක් මව කුස පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. කොහොමද? ඉද මාතා පිතරෝ සාන්නිපතිතා හොಂತಿ. මාතාචන උතුණී හෝති. ගන්ධබ්බෝචන පච්චපට්ඨිතෝ හෝති. මව්පියන්ගේ එක්වීම සිද්ධ වෙනවා. නමුත් දරු ගැබක් පිළිටන්න මව් සුදුසු තත්වයක නොහිටියොත් ඒ වගේම උපදින්න කෙනෙක් එතනට නොයලඹුණොත් අන්න එතන තමයි අර ගන්ධබ්බ කියන වචනේ යෙදෙන්නේ. ගන්ධබ්බෝචන පච්චපට්ඨිතෝ හෝති කියලා සඳහන් වෙනවා. අට කතාවෙහි කියනවා ගන්ධබ්බ කියලා එතන කියන්නේ තත් රූපක සත්ත්ව. ඒ කියන්නේ උපදීම සඳහා එතනට යොමු වෙන සත්‍යයටයි ඒ ගන්ධබ්බ කිව්වේ කියලා. අන්න එතකොට මව්කුස පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවාද? ඒ කියන්නේ මව්පියන්ගේ එක්වීම සිද්ධ වෙනවා. නමුත් දරු කැබක් පිහිටන්න සුදුසු තත්ත්වයක මවුත් නැහැ. උපදින්න කෙනෙක් යොමු වෙන්නේ නැහැ. එහෙමනම් එතන උපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඉද මාතා පිතරෝච සම්නිපදිතා හොಂತಿ. මාතා චතුනී හෝති. ගන්ධබ්බෝචන පච්චපට්ඨිතෝ හෝති. මව්පියන්ගේ එක්වීමක් සිද්ධ වෙනවා. පිරිසිඳ ගැනීමක් සිද්ධ වෙන්න මව සුදුසු අවස්ථාවකත් සිටිනවා. නමුත් උපදින්න කෙනෙක් යොමු වෙන්නේ නැහැ. එතකොට උපතක් සිද්ධ වෙනවා නේ. උපතක් සිද්ධ වෙන්නේ නැහැ. යතෝචකෝ භික්කවේ මාතා පිතරෝ සම්නිපතිතා හොಂತಿ මාතා චුතුනී හොಂತಿ ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හොಂತಿ. එවං තින්න සම්නිපාතා ගබ්බස්සාවක්ඛන්ති හොಂತಿ. මව්පියන්ගේ එක්වීමක් සිද්ධ වෙනවා. පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්න මෞත් සුදුසු අවස්ථාවේ සිටිනවා. ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හොಂತಿ. උපදින්න සුදුසු සත්‍යයකොත් එතෙන්ට යොමු වෙනවා. අන්න එතකොට ඒවං තින්නම් සම්නිපාතා ගබ්බස්සාවක්ඛන්ති හොಂತಿ. මෞකස පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කරුණ තුනේ ඒක රාශී වීම නිසයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊට පස්සේ අර මව් මොකද කරන්නේ? දරු ගැබක් පිහිටියන් පස්සේ නව මාසක් හෝ දස මාසක් යෑමෙන් අර කුසේ ඉන්න දරුවාව බිහි කරනවා. ඊට පස්සේ මව්ගේ කිරෙන් පෝෂණය කරනවා. ඊළඟට අර කුඩා දරුවා දැන් ඔන්න කෙලිසෙල්ලම් වයසේ ඉන්න නොයෙක් විදිහේ සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තරුණයි දරුවා තරුණ වයසටපත් උනායින් පස්සේ පංචකාමයන් මුල් කරගෙන ඉඳුරම් පිනවමින් සතුටු වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංච පංචේන්ද්‍රියන් පිනවමින් සතුටු වෙනවා. ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ලා පත්ව සිටින තත්වයයිනේ. දැන් අපි කවුරුත් ওই ආකාරයට තමයි පොත ලැබෙන්නේ. උපත ලබලා ඉතින් ඔන්න කුඩා කෙලිසෙල්ලම් වයස ගත කළා ඊට පස්සේ දැන් මේ පින්වතුන් තරුණ වයසට මැදි වියටපත් වෙලා අර විදිහට පංචකාමයන් අත්විඳිමින් තමන්ගේ ජීවිත ගත කරනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ දැන් මේ විදිහට පසින්දුරංගෙන් ආස්වාදයේ ලබන ඒ තැනැත්තා ඇහින් ප්‍රියමනාප රූප දැකලා ප්‍රිය රූපේහි ඇලෙනවා අප්‍රිය රූපයේහි ගැටෙනවා. ඊළඟට මනා සිහිනුවණින් වාසය කරන්නේත් නැහැ. ඊළඟට මාර්ගඵල ලැබීමක් ගැන දන්නේත් නැහැ. අකුසල ධර්ම සියල්ල ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. මොන විදිහට ඇලීම් ගැටීම් අත්විඳිමින් සැප වේදනාවෙහි ඇලෙමින් දුක් වේදනාවෙහි ගැටෙමින් අපේක්ෂා වේදනාවෙහි මුලා වෙමින් ඔහම වාසය කරන ওই තැනත්තාට මොකද සිද්ධ වෙන්නේ? අර විඳීම නිසා තෘෂ්ණාව ඇති වෙනවානේ. අර වේදනා අභිනන්දනය කරන ඒතනත්තාට ඒ වේදනාවන්ගේ බැස ගැනීම සිද්ධ වෙනවා. බැස ගැනීම නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා උපාදානයත් උපාදානය නිසා භවයත් භවය නිසා ජාති ජරා මරණත් හට ගන්නවා. ඉතින් අර භාගතුන් වහන්සේ පෙන්වුවේ අවිද්‍යාපත්‍ය සංඛාරාදී වශයෙන් පටිච්ච සමුපාදය ගැන කියුණානේ. ඒකම මේ ප්‍රායෝගික ලෝකේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. දැන් අර න්‍යාය වශයෙන් පටිච්ච සමුප්පාදයෙන් ඉගෙනවිච්ච කාරණේ ප්‍රායෝගික වශයෙන් ලෝකයේ සිද්ධ වෙන්නේ අර ක්‍රමයටයි. දැන් බලන්න අර මෞකෂ සත්‍යයේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ ඊට කලින් අවිජ්ජා සංකාර දෙක තිබිච්ච නිසා. අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම රැස් වුණා. ඒ කුසල අකුසල කර්ම රැස් වෙච්ච නිසා කර්ම රැස්වීමට අනුරූප තැනක විඥානේ වැස ගන්නවා. දැන් මව කුසක පිළිසිඳ ගන්න සුදුසු කුසල කර්මයක් තිබ්බොත් ඒ නිසා තමයි අර මව්පියන්ගේ එක්වීමත් මව් සුදුසු තත්වයක සිටීමත් කියන ඒ කාරණා දෙක මත අර කර්මයට අනුරූපව විඥානයේ මව් කුසේ බැස ගැනීම සිද්ධ වෙනවා. අන්න ඊට පස්සේ තමයි මව් කුසේ දරුවා වැඩිෙන්නේ. එතකොට මව් කුසේ දරුවා වැඩිනවා කියන්නේ විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතනං කියන අවස්ථාවක්. ඊළඟට ඔන්න මව කුසෙන් බිහි වෙනකොට ආයතන 6 සාමාන්‍යයෙන් අරමුණු ගන්න පුළුවන් තරමට පරිපූර්ණව තියෙනවා. ඊට පස්සේ තව ටිකක් මුහුකුරා යනකොට ඔන්න අරමුණු වලට සංවේදී වෙන්න පටන් ගන්න. ඊට පස්සේ අර දරුවා ඔන්න කෙලිසෙල්ලමින් වැඩිනවා. ඊට පස්සේ තරුණ වයසටපත් වෙලා ඇහ කන නාසය දිව ශරීරය කියන පසිඳුරම් පිනවෙමින් එයි සතුටු වෙනවා. අන්න මේ මට්ටමට එනකොට ප්‍රිය අරමුණෙහි ඇලෙනකොට ඇලීමත් ඊළඟට අප්‍රිය අරමුණු සමග විරුද්ධ වෙනකොට ගැටීමත් උපේක්ෂාවෙහි ආස්වාදාදීනව නිස්සරණ නොදකින්නකොට හිමුලා වීමත් ඊළඟට අර වේදනා අභිනන්දනය කිරීම වශයෙන් එහි බැස ගැනීමත් කර්ම රැස්වීමත් ආය සිද්ධ වෙනවා. ඒ කර්ම රැස්වීම අනුව ඊළඟට ආය මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕන. අන්න ආයෙත් උපතක් බලාපොරොත්තු ඉන්න ඕන. තේරෙනවද? ඉතින් දැන් අර ඇලීම් ගැටීම් මුලා වීම තුළ තවදුරටත් තෘෂ්ණාව වැඩෙමින් උපාදානයේ සිටේ සකස් වෙමින් කර්ම රැස්වීම තියෙන තාක්කල් ඊළඟ උපතත් බලාපොරොත්තු සිටින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඔන්න ඔය ක්‍රමයට ආයතන 6 නිසාම ආයතන 6 නිසා විඳීමත් ඒ විඳීමෙහි බැස ගැනීම නිසා තෘෂ්ණාව තෘෂ්ණාව නිසා උපාදානය උපාදානය නිසා භවයත් භවය නිසා ජාති ජරා මරණත් ඊළඟට ඇති වෙන හැටිත් පෙන්වා වදාලා. එතකොට ඒකෙන් පේන්නේ අර විඳීමේහි බැස ගැනීම නිසා තමයි නැවත තෘෂ්ණාව අලුත් වෙමින් උපාදානිය අලුත් වෙමින් ආයත් කර්ම රැස් වෙලා ඊළඟ ප්‍රතිසන්දිය සිද්ධ වෙන තැනටත් කරුණු යෙදෙනවා. මොන ඔය අතරතුරේ භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් ලෝකයේ තථාගතයන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්න අරහං සම්මා සම්බුද්ධ වූ විද්‍යාචාර්ය සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාර්ධේව මනුස්සානං බුද්ධෝ භගවා කියන නිමේ නවාරහදී අනන්ත බුදු ගුණයෙන් සමන්වාගතව භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නවා. දැන් අර පසිඳුරම් පිනවමින් හිටියා වූ කුල පුත්‍රයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ මුලැමැදාග යහපත් වූ අර්ථ ව්‍යංජන සම්පූර්ණ වූ පිරිසිදු මේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය අහනවා. අහලා කල්පනා කරනවා සම්භාදෝ ගරාවාසෝ රජෝපතෝ මේ ගිහිගේ වාසය කෙලෙස් ඇති වෙන්න හේතු වෙන තැනක්. අබ්බකාසෝ පබ්බජ්ජා මේ පැවිද්ද අහස වගේ. මේ ගිහිගේ වාසය කරමින් ඒකාන්ත පිරිසිදු පිරිපුන් බඹසර සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා මම කෙස් රැවුල් ඉවත් කරලා කසාය වස්ත්‍ර පොරවාගෙන ගිහි ගෙයින් නික්මලා පැවිදි වෙන්නට ඕන කියලා කල්පනා කරලා ඒ කුල පුත්‍රයා යම්ෂ කාලයකදී පැවිදි වෙනවා. තමන්ට තිබිච්ච භවභෝග සම්පත් ඥාතීන් ඒ සියල්ල මත හැරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ කුල පුත්‍රයන් වහන්සේ මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලාට අයිති සීලය සම්පූර්ණ කරනවා. ප්‍රාණඝාතයෙන් සතුන් මැරීමෙන් වළකිනවා. සතුන්ට කරුණාවෙන් යුක්ත වෙනවා. නුදුන් දෙයක් සොරකම් කරන්නේ නැහැ. සොරසිතින් ගැනීමෙන් වළකිනවා. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීලා බ්‍රහ්මචාරී වෙනවා. බොරු කීමෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා. කේලාම් කීමෙන් වැළකීලා අය සමගි වෙන වචන කතා කරනවා. ඊළඟට පරුස වචන කතා කිරීමෙන් වැළකීලා මොලොක්කු ප්‍රේමනාප වචන කතා කරනවා. නිෂ්ඵල දේ කතා කිරීමෙන් වැළකීලා අර්ථවත් වූ ධර්මයෙන් යුක්ත වූ අවස්ථාවට ගැළපෙන වූ හිතේ දරා ගැනීමට සුදුසු වූ කතා කතා කරනවා. ඊළඟට ගහකොළ කැපීම ආදීන් වැළකීලා වාසය කරනවා විකාල භෝජනයෙන් වැළකීලා වාසය කරනවා නැටුම් ගැයුම් වැයුම් මුසුළු විසුළු බැලීම් මල් සුවඳ විලවුන් දැරීම ආදීන් වැළකීලා උච්චාශයන මහාශයනයන්ගෙන් වැළකීලා වාසය කරනවා රන් රිදීම් වල මුදල් පිළිගැනීමෙන් වළකිනවා ඊළඟට අමු දහාන්‍ය අමු මාස් ස්ත්‍රී කුමාරිකාවන් දාස දාසීන් එළුවන් බැටළුවන් කුකුලන් ඌරන් තෙත් වතු ඉඩ කඩන් ආදී ඒවා පිළිගැනීමෙන් වැළකිනවා. ගිහියන්ගේ දූත මෙහෙවරිය දීමෙන් වැළකිනවා. නොඑක් විදිහේ ගනුදෙනු තුලා කූට, කංශ කූට ආදී වශයෙන් කියන කූට හොරමිනුම් කිරුම් ආදීන් ඒවායින් වළකිනවා. නොඑක් වාංචනික භික්ෂුවකට නොගැලපෙන විදිහේ සියලුම කාය වාග් දුස්චරිත වලින් වළකිනවා. එසේ වැළකීලා සිල්වත් කුලපුත්‍රයන් වහන්සේ කය ආරක්ෂා කර ගැනීම සඳහා කය ආවරණය කර ගැනීම සඳහා සිවුරෙනුත් පිණ්ඩපාතේ යැපීම සඳහා පාත්‍රයක් කියන මෙන්න මේ ශ්‍රමණ පරිස්කාර වලින් සතුටු වෙලා ඒ ශ්‍රමණ පරිස්කාරම යන තැනක අරගෙන යමින් හරියට පියාපත්වර පමනක් අරගෙන යන පක්ෂියා වගේ යන තැනකට පාත්‍ර සිවුරු බරින් පමණක් යන යෝගාවචර භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඇහෙන් දකින්න ලැබෙන ප්‍රියමනාප රූප නිසා සිත කිලිටි කරගන්නේ. යම් කාරණයක් නිසා ඇහැ සංවර කර නොගෙන වාසය කරනකොට හිතේ ලාමක අකුසල ධර්මයන් නැති වෙනවා නම් එහෙම ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහට ඇහැ අසංවර කරගන්න නැතුව ඇහැ සංවර කරගන්නවා. ওই විදිහටම කනනාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයම සංවර කරගන්නවා. අපිරිසිදු වෙන්න දෙන්න කියන්නේ හිත අපිරිසිදු වෙන නොදී ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟට ඒ වික්ෂුව යෑමීම් ආදී සියලුම ක්‍රියාවන් සිද්ධ කරනකොට සම්පජානකාරී වෙනවා. දැන් ඔන්නේ වික්ෂුව ආරි වූ ශීලස්කන්ධයෙන් යුක්තයි. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ඊළඟට තමකින් යුක්ත සති සම්පජාඤ්ඤයෙන් යුක්තයි. ආන්න ඒ කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕන. ඒ කාරණා තුනෙන් යුක්තව ඒ වික්ෂුව කැලයක් හෝ ගහක් මුල හෝ පර්වතයක් එහෙමත් නැත්නම් දිය කඳුරක් අද්දර ගිරි ගුහාවක සුසානයක වනපෙතක එලිමහන් විවේක දැනක වැඩෙන්නේ දවල් දානින් පස්සේ දාන වළඳල ඉවර වෙලා එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන මනාශිහියෙන් යුක්තව කුමකටද මේ යෙදී සිටින්නේ? සමති විදර්ශනා භාවනාවට සිත යොමු කර ගන්නවා. ඊළඟට යෝගාවචර භික්ෂුව හිතේ පවතින අවිජ්ජා නැත්නම් ලෝභය දුරු කරගනිමින් කාමච්ඡන්දයෙන් සිත පිරිසිදු කර ගන්නවා. ව්‍යාපාදයේ දුරු කරලා ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කර ගන්නවා. තීන මිද්දේ දුරු කරලා ආලෝක සංඥාව ඇති කර ගන්නවා. උද්දච්ච කුක්කුච්චේ දුරු කරලා හිතේ සංසිඳීම ඇති කර ගන්නවා. විචිකිච්ඡාව දුරු කරලා විචිකිච්ඡා රහිත සිතක් ඇති කර ගන්නවා. මෙන්න මේ විදිහට යෝගාවචර භික්ෂුව සිත දුර්වල කරන, සිත ආවරණය කරන, නිවනට බාධා පමුණුවන පංච නීවරණ දුරු කරලා ප්‍රථම ධානය ඇති කර ගන්නවා. කාමයන්ගෙන්, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය හා සුවය ඇති ප්‍රථම ධානය ඇති කර ගන්නවා. විතක්ක ਵਿਚාර දෙකත් සංසිඳුවාගෙන ආධ්‍යාත්මීහි පැහැදීම ඇති සිත ඒකඟ බව ඇති විතක්ක ਵਿਚාර දෙකෙන් තොර සමාධිය හා ප්‍රීතිය හා සුවය ඇති දෙවෙනි ධ්‍යානය ඇති කර ගන්නවා ප්‍රීතිය කෙරෙහිත් නොඇලී උපේක්ෂක වෙමින් තුන්වෙනි ධ්‍යානයත් ඇති කර ගන්නවා. සැප දුක් දෙකම සංසිඳුවලා සොම්නස් දොම්නස් දෙකක් දුරු කරලා උපේක්ෂාවත් එකඟ බවත් ඇති චතුර්ථ ධානය ඇති කර ගන්නවා. චතුර්ථ ධානයත් ඇති කරගෙන මේ යෝගාවචර භික්ෂුව ඊළඟට විදර්ශනාවටත් යොමු වෙමින් ඊළඟට මේ විදර්ශනා ඥානත් සම්පූර්ණ කරගෙන මාර්ගඵල ඥානත් ඇති කර ගන්නවා. මාර්ගඵල ඥානත් ඇති කරගෙන දැන් උනේ භික්ෂුව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයෙන් ගන්නා වූ කිසියම් අරමුණක ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ මුලා වෙන්නේත් නැහැ දැන් මේ භික්ෂුව සමත විදර්ශනා දෙකෙන් සිත පූර්ණ වශයෙන් වඩාගෙන සම්පූර්ණ කරලා සිටින්නේ එතකොට ඒ කියන්නේ මොකක්ද අර පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණයෙන්ම නිරෝධයටපත් කරලා සිටින්නේ. දැන් මේ භික්ෂුව අවබෝධය තුලින්ම සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අවිද්‍යාව ප්‍රහාණය කරපු නිසා අවිද්‍යාවක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. ඉතින් තෘෂ්ණාව නැත්තම් එතනින් එහාට මේ භික්ෂුවගේ සිතේ උපාදානිය නැහැ. උපාදානිය නැති නිසා භවය නැහැ. භවය නැති නිසා නැවත ජාති ජරා මරණ හට ගැනීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළ සෝ චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නසාරජ්‍යති. දැන් මේ භික්ෂුව ඇහින් රූප දැකලා ප්‍රිය ස්වභාවය ඇති රූපයන්හි ඇලෙන්නේ අප්‍රිය රූපේහි ගැටෙන්නේ උපට්ඨිත කාය සතියේච විහෙරති අපමාන චේතසෝ. මනාශීනුවෙනින් යුක්තව අප්‍රමාණ සිතින් යුක්තව වාසය කරනවා. ඉතින් එතන අප්‍රමාණ සිතේ කියලා කියන්නේ මාර්ග චිත්තේ කියලා අදහස් කරනවා. ඊළඟට ලාමක අකුසල ධර්මයන් ඉතිරි නැතුව අභාවයට නිරෝධයටපත් වෙන ඒ ඵලචිත්තය පිළිබඳවත් ඒ යෝගාවචර භික්ෂුව අධ්‍යක්ීමෙන්ම දන්නවා දකිනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ භික්ෂුව රාග ద్వේෂ මෝහ ප්‍රහාණය අරහත් ඵල ඥානයත් අරහත් ඵල කියන්නේ අරහත් මාර්ග ඥානයත් ඒ මාර්ග ඥානයෙන්ම ලැබෙන අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරලා ඊට පැමිණලා වාසය කරනවා. ඒ යෝගාවචර භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේගේ සිතේ කිසිම විදිහක ඇලීම් ගැටීම් කිසිවක් ඇත්තේ නැහැ. ඇලීම් ගැටීම් මුලා වීම සියල්ලම ප්‍රහාණය කරලයි මේ භික්ෂුන් වහන්සේ යම්කිසි විඳීමක් විඳින්නේ. සැපක් වින්දත්, දුකක් වින්දත්, උපේක්ෂාවක් වින්දත් ඒ රහතන් වහන්සේ ඒ වේදනාවෙහි බැස ගන්න, අභිනන්දනය කරන්නේ අභිනන්දනය කරන්නේ නැති නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාවක් නැහැ. නන්දි නිරුජ්‍යති. නන්දි නිරෝධා උපාදාන නිරෝධ. තෘෂ්ණාවක් නැත්තම් උපාදානයක් නැහැ. උපාදානිය නැත්තම් භවයක් නැහැ. භවය නැත්තම් නැවත උපතක් නැහැ. නැවත උපතක් නැති නිසා ජරා මරණ හැඬී ගැලපී දුක් දුම්නස් සියල්ලම නිරුද්ධයි කියලා ওই විදිහටම කනනාසයේ දිව ශරීරයේ මනස තුලීම පටිච්ච සමුප්පාදේ අභාවයට නිරෝධයට පත් වෙලා තියෙන ආකාරය ගැන භාග්‍යවතුන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. එතකොට බලන්න දැන් අර අවිජ්ජාපච්චය සංඛාරාදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදේ සමුදයත් ඒ පටිච්ච සමුප්පාදේ නිරෝධයත් දෙක ප්‍රායෝගික වශයෙන් තේරුම් ගත යුත්තේ ඔන්න ඔය ක්‍රමයට. ඒ කියන්නේ මව කුස බැස ගැනීමක් සිද්ධ වෙන්නේ කොහොමද? ආයතන වැඩි යන්නේ කොහොමද? අරමුණු ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? අරමුණු වල මුලා වෙමින් වේදනාවෙහි බැසගන්නේ කොහොමද? නැවත තෘෂ්ණා උපාදාන භව ඇති වෙන්නේ කොහොමද කියලා හැම තේරුම් ගන්නවා. ඊළඟට සද්ධර්මය අහන කුල පුත්‍රයෙක් කොහොමද මේ සංසාර බැම්මෙන් නිදහස් වෙන්නේ කියලා අර සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන සමති විදර්ශනා සම්පූර්ණ කර ගැනීම තුළින් මාර්ගඵල චිත්තයන් ඇති කරගෙන මාර්ගසිතින් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා. අන්න මාර්ගසිතින් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා කියන්නේ පටිච්ච සමුප්පාදේ නිරෝධයට යනවා භාවයට යන. එතන ඉඳන් තණ්හා උපාදාන බව නිරෝධයටයි යන්නේ. අරහත් ඵලයටපත් වෙච්චාම සම්පූර්ණයෙන්ම ඒ විමුක්තිය නිරෝධය සාක්ෂාත් කරලා නැවත පටිච්ච සමුප්පාදේ හට ගැනීමක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි මුළු මහා දුක්ඛ ස්කන්ධේම අභාවයට නිරෝධයට යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒවා දාලා. ඉතින් අන්න ඒ විදිහට නුවණින් යුක්තව පටිච්ච සමුප්පාදේ කියන හේතුඵල වශයෙන් මේ දුක හට ගන්නා ආකාරයත් හේතුන්ගේ අභාවයෙන් දුක නිරුද්ධ වෙන ආකාරයත් නුවණින් තේරුම් ගත්තොත් අර සාති භික්ෂුව වැටුණා වගේ අවුලකට කෙනෙක්පත් වෙනවද? අවුලටපත් වෙන්නේ නැහැ. අන්න ඒ නුවණැති යෝගාවචරය තේරුම් ගන්නවා අර ඇත නැත කියන අන්ත දෙකට සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙකටපත් වෙන්නේ නැතුව ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතුව නිසා මේ ඵලය හටගන්න හැටි තේරුම් ගන්නවා. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ හේතුව නැත්තම් මේ ඵලෙ නැති වෙලා භාවයට යනවා කියලා අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ලා තන්න ඒ අවබෝධය ටිකෙන් ටික ඉස්සලා සුතමේ ඥාන වශයෙන් දැන් මේ විදිහේ සූත්‍ර දේශනා තුලින් අහලා දැන ගන්නවා. අහලා දැනගෙන ඒක හොඳට නිවැරදි හිතේ දරා ගන්න. හිතේ දරාගෙන ඊළඟට යෝනිසෝ මානසිකාරය තුලින් තමනුත් තේරුම් ගන්නවා. කොහොමද මේ පටිච්ච සමුප්පාදේ මේ සංසාර චක්‍රය නැවත නැවත සකස් වෙන්නේ කියලා. ඊළඟට විදර්ශනා ඥාන වශයෙන් තව දුරටත් ඒක හේතුඵල වශයෙන් සම්මර්ෂණය කරනවා. අන්න එතකොට හේතු සම්පatti වෙන යෝගාචරයේකට නම් විදර්ශනා ඥාන පිළිවෙලින් වැඩිගෙන ගිහිල්ලා මාර්ග ඥාන ඵල ඥාන ලැබෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ගැඹුරු ධර්මය Tamanටම ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ජීවිතයේ තුලම ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වෙලා පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණ නිරෝධයට අභාවයටපත් කිරීමේ වාසනාව මේ බුදුසසුනේ ශ්‍රාවකයන්ට යෙදී තිබෙනවා උදා වෙලා තිබෙනවා. ඉතින් භාගිතුන් වහන්සේ මේ දේශනාව સમાપ્ત කරමින් වදාලා මහණෙනි දැන් ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ වදාළ තණ්හා සංකේ විමුක්තිය. ඒ කියන්නේ විමුක්ති පටිලාභ හේතු වූ දේශනාව අසාගෙන හිටියා. ඒක මනාව දරා ගන්නට යෙදුණා. නමුත් මේ කේවට්ට පුත්‍ර ශාතී භික්ෂුව මහා තෘෂ්ණා ජාලයකින් බැඳිලා තෘෂ්ණාව නම් වූ අවුලෙන් අවුලටම පත්වෙච්ච කෙනෙක් හැටියට දරාගන්නේ කියලා භාගිතුන් වහන්සේ සෙසු භික්ෂුන් වහන්සේලාට අර සාතී භික්ෂුවගේ තෘෂ්ණා ජාලය ගැන වදාළා. ඒ කියන්නේ දැන් එච්චර දේශනා කරලත් සාතී භික්ෂුවට තමන්ගේ හිතේ තිබිච්ච අර අවුල ලියා ගන්න බැරුව ගියා. ඉතින් අන්න ඒ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා ඇතැම් ශ්‍රාවකයෝ ඒ තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමෙන් ධර්මයේ ඇසීමෙන් ගතිය යුතු නිසි ප්‍රයෝජන ගන්නට ආසමර්ථ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පේනවත් මේ බුද්ධ ශාසන ගණනින් ගෙවි යනවා. අපටත් මේ සංසාරයේ බලනකොට අනන්ත අප්‍රමාණ බුද්ධ ශාසන ඉක්ොත් වෙලා තියෙනවා, ගිහින් ගෙවි ගිහින් තියෙනවා. මොකක් නිසාද? මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න බැරි වීම කියන හේතුව නිසාමයි. වෙන හේතුවක් නිසා නෙවෙයි. දැන් මේ පටිච්ච සමුප්පාදය Taman තුළින්ම ප්‍රත්‍යක්ෂව විදර්ශනා ඥාන අවබෝධයක් හැටියටම අවබෝධ කරගෙන අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගන්නට පුළුවන් වුණොත් අන්න අපටත් පුළුවනි මේ සංසාරය සංසාර චක්‍රය නැමැති අවුල ලෙහඬ අවසන් කරන්න. ඒ නිසා මෙතෙක් වේලා මහා තණ්හා සංකේ සූත්‍රය ඇසුරින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා කුසල සම්පත්තිය අපි සෑම දිනාටම මේ පටිච්ච සමුප්පාදයේ නැමැති අවුල සම්පූර්ණයෙන්ම ලෙහාගෙන පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන නැවත නැවත පටිච්ච සමුප්පාදයේ සකස් වීම සම්පූර්ණයෙන්ම දුරු කරලා පටිච්ච සමුප්පාද නිරෝධේ වන උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට මෙම කුසල සම්පත්තියකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ධම් ගැටලු තියෙනවා නම් විසඳන්න පුළුවන්. උප්පත්ති දෙකකට සම්බන්ධ වෙනවා. අවිජ්ජා සංකාර දෙක නිසා විඥානේ බැස ගන්නවානේ. එතන එකක් කියවෙනවා. ඊළඟට භවපච්චයා ජාති කියවෙනවානේ. එතන තව එකක් කියවෙනවා. සංදි දෙකක් තියෙනවා. සංදි දෙකක් ආත්ම භව තුනකට ගැලපී යනවා. තුනකට. අතීත වර්තමාන අනාගත. ආ එතකොට කාල තුනක්. කියන්නේ භව තුනකට ගැලපෙනවා. උප්පත්ති දෙකක්. මේ උපතයි ඊළඟ උපතයි. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියනකොට එක උපතක්. ඒ කියන්නේ මේ මේ භවයේ විඥානේ වැස ගැනීම ගැන කියන්නේ. හරිද? අවිජ්ජා සංඛාර දෙක එතකොට පූර්ව භවයේ සකස් වෙලා තියෙන්න ඕන. අවිජ්ජා සංඛාර දෙක පූර්ව භවයේ තිබිච්ච නිසා ඔන්න මේ භවයේ විඥානේ වැසගත්තා. විඥානේ බැසගත්තා මව කුසේ නාම රූප දෙක හටගත්තා ආයතන හැදුනා ඊළඟට ඔන්න බිහි වෙලා ස්පර්ශය දැනෙන මව කුසේ ධම්ම ස්පර්ශය දැනෙන්න පටන් ගන්නවා ඊළඟට ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා විඳීම නිසා ඔන්න තෘෂ්ණාව ඇති වෙනවා හැබැයි එතන තෘෂ්ණාව කියනකොට ආයි අවිද්‍යාව සම්බන්ධයි ඊළඟට තෘෂ්ණාව නිසා උපාදානය ඇතින උපාදාන නිසා ආයි ඔන්න භව කර්ම රැස් වෙනවා ඒ කර්ම රැස් වීම නිසා භවපත්‍ය ආජාති කියන්නේ මේ මරණයෙන් පස්සේ ආයි උපදින ආයි උපන්නයින් පස්සේ ජාතිපත්‍ය ආයි ජරා මරණ. ආයෙත් ජරා මරණ හට ගන්නවා. අනිකන සංදි දෙකක්. සංදි දෙකයි ආත්ම භව තුනයි. අතීත වර්තමාන අනාගත වශයෙන්. ඉතින් අන්න ඒ විදිහට අර හේතුඵල අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ නැතුව එකම විඥානයක් යනවා කියන එක නෙමෙයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. මේ මේ හේතුන් නිසා මේ ඵල හට ගන්නවා. එහෙම නැතුව එකම විඥානයක් ආත්ම භාවය කියන්නේ භවයෙන් භවයට යෑමෙන් මේ සංසාරික පැවැත්ම සිද්ධ වෙනවා නෙමෙයි කියන එක. මම එතන තමයි අර ඒ සූත්‍රයේ තමයි ගන්ධබ්බ කියන වචනේ සඳහන්ව තියෙන්නේ. එතන අට කතාවෙහි පැහැදිලි කරනවා ගන්ධබ්බේ කියලා එතන කියන්නේ උපතක් පිනිස එළඹුණු සත්වයාටයි කියලා. ඔව් කොහොමද? කොරා. කොරා නාමස්කන්ධ. අන්න හරි. රූපස්කන්ධය. දැන් රූපේ මෙහෙවන්නේ නාමයේ විසින්නේ. වේදනා සංඥා සංස්කාර විඥාන පහළ වෙලා තමයි කියන්නේ අන්න හරයට යන්න කියන ඕන්න මෙහාට හැරෙන්න කියන වමට හැරෙන්න කියන දකුණට හැරෙන්න කියන ඉස්සරහට යන්න කියන. ඔක්කොම මෙහෙවීම කරන්නේ ආ නාම ධර්මනේ. ඒ නාම ධර්ම තමයි පිට උඩ නැගෙන ඉන්න කොරා වගේ. ඉතින් අර කියන කියන විදිහට අන්ධ යනවා. මේ <laughs> නාම ධර්ම මෙහෙවන විදිහට හොඳට හරි නරකට හරි දැන් මොකද කියන්නේ මේ කොරාට පුළුවන් මොකක් හරි වලක් හරි අගලක් හරි තියෙන තැනකට ඔන්න ඔතනට යන්න ඔන්න ඉස්සරහට යන්න කියලා අර ආන්දයාව වලේ වස්තන්න පුළුවන් දෙන්නම වැටෙනවා <laughs> ඉතින් අන්න ඒ වගේ තමයි දැන් මේ සත්‍යින්ට වෙන්නේත් එහෙමනේ දැන් බලන්න කාය දුස්චරිත කරන්න මේක ප්‍රණේ සතුන් මැරීම මෙහෙම කරන්න කියනවා සොරකම් කරන්න කියනවා කාමයන්හි වරදවා හැසිරීම කරන්න කියනවා ඉතින් අර නාම ධර්ම වශයෙන් තමයි ඒක මෙහෙවන්නේ ඉතින් ඒවා කරලා ඊට පස්සේ අර වලේ වැටෙනා වගේ අන්න දුගතියේ හට ගන්න. ඉතින් ඊළඟ නාම රූප දෙකම එක්ක නිවේ හට ගන්නවා නැත්තම් තිරිසං අපාය හට ගන්නවා එක්ක ප්‍රේත ලෝකේ හට ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ දුගතියක හට ගන්නවා. ඒ වගේ තින් තියෙනවා නාම රූප දෙකේම සම්බන්ධය නිසා තමයි මේක එහෙම වෙන්නේ. එහෙනම් නම් මෙතෙක් කියලා මේ පින්වත් පිරිස තිසරණ පාද ශීලයේහි පිහිටලා බුද්ධ වන්දනා කරලා භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කිරීම ආදී වශයෙන් ජනිත කරගත්තා වූ ශීල පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොට ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිවි රාජ සමූහය විසින් අනුමෝදන් ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු තුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරන්න ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාජ භුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත ඥාතීන්ට මේ පින්පෙත් අත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයටපත් වෙත්වා සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ලාට තව තවත් දාන ශීල භාවනාදී දාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.